එහෙමනම් අද දවසෙත් අපේ ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. අද දින අපි ධර්ම දේශනාව හැටියට දේශනා කළේ සතිපට්ඨාන සූත්‍රයේ කායානුපස්සනා සතිපට්ඨානයට අයත් ආනාපාන සති භාවනාවේ ආනාපාන සතිය වේදනානුපස්සනාව සමග පුහුණු කරන ආකාරය කියන්නේ ආනාපාන සතියේ වේදනාව පිළිබඳව සංවේදී වෙමින් කොහොමද ආනාපාන සති භාවනාව ප්‍රගුණ කරන්නේ කියලා. එතකොට ධර්ම සාකච්ඡාවේදීත් අපි හැකිතාක් ආනාපාන සතිය සම්බන්ධව අහලා තියෙන ප්‍රශ්න මූලික කොටගෙන අවශේෂ ප්‍රශ්නත් එක්කලා සාකච්ඡාව සිද්ධ කරමු. අහලා තියෙනවා කෙනෙක් ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාවේදී හුස්ම රැල්ලේ මුල මැද අග බලන ලෙස ඇතැම් කෘතිවල හා දේශනාවලදී අසන්නට ලැබුණා. මෙය කෙතරම් නිවැරදිද නැද්ද යන්න පහදා දෙන දෙනු මැනවි. එතකොට ආස්වාස ප්‍රස්වාස හුස්ම රැල්ලේ මුල මැද අග බලන්න කියලා කියන්නේ දැන් අපි උදේ කතා කළානේ පසුගිය මාසේ කතා කළානේ අපි ආනාපාන සතියේ කායානුපස්සනා කොටස. එතකොට ඒ කායානුපස්සනා කොටසේදී සඳහන් කළා සබ්බකාය පටිසංවේදී අස්ස සිස්සාමීති සික්ඛති පස්ස සිස්සාමීති සික්ඛති. එතකොට සබ්බකාය කියලා කිව්වේ මොකක්ද? සම්පූර්ණම ආස්වාස ප්‍රස්වාස කය. එතන මේ අපේ අවශේෂ කය ගැන නෙමෙයි කියන්නේ. මොකද ආනාපානය ආස්වාස ප්‍රස්වාසයනේ අපේ කර්මස්ථානය වෙන්නේ. ඒතොර එතන සබ්බකාය පරිසංවේදී කියන ආස්වාස ප්‍රස්වාස කය. එතකොට සබ්බකාය කියලා කිව්වහම සමස්ත ආස්වාස ප්‍රස්වාස කය. අන්නේ සමස්ත ආස්වාස ප්‍රස්වාස කය හඳුනා ගැනීම සඳහා තමයි මුල මැද අග වශයෙන් එය මෙනෙහි කරන්නට කියලා කියන්නේ. දැන් මේ වැදී අපි තේරුම් ගන්න ඕන දේ තමයි මේ මෙනෙහි කරන්න බලන්න කියලා කියනකොට අපි ඒ කෙරෙහි සතිය පිහිටුවා ගැනීමයි වැදගත් වෙන්නේ. එතකොට මෙනෙහි කරනවා කියන තැනදී අපි ගොඩක් වෙලාවට කරන්න උත්සාහ කරන්නේ විතර්ක චෛතසිකය භාවිතා කරන්න තමයි අපි පෙළඹෙන්නේ ගොඩක් වෙලා. විතර්ක චෛතසිකයෙන් තමයි අරමුණට නැවත නැවත සිත යොමු කරන්නේ. එතකොට අපි කල්පනා කරනවා, හිතනවා, මෙනෙහි කරනවා සිහි කරනවා ප්‍රත්‍යවේක්ෂා කරනවා අන්න ඒ වගේ ප්‍රකාශනවලදී ගොඩක් වෙලාවට මේ විතර්ක චෛතසිකය තමයි ක්‍රියාත්මක වෙන්නේ. එතකොට දැන් මේ භාවනාවේදී යමක් මෙනෙහි කරනවා කියලා බොහෝ කොට පැහැදිලි කරන්නේ ඒක නෙමෙයි සිහිය පිහිටුවා ගැනීම සතිපට්ඨාන භාවනාවේදී. දැන් බුද්ධානුස්සති වගේ වැඩි අනුස්සති කියලා කියන්නේ අන්න අර විතරක චෛතසිකේ උපකාර කරගෙන නැවත නැවත බුදු ගුණය පිළිබඳව ගැඹුරට ගැඹුරට මෙනෙහි කිරීම. එතනදී ඒක හරියි. මොකද බුද්ධානුස්සතිය කියලා අපිට බුදු ගුණයක් ගැඹුරට අපි සිතමින් කල්පනා කරමින් අපේ මනස මෙහෙවමින් අපි ඒක වටහා ගන්න උත්සාහ කරන්නේ. හැබැයි ආනාපාන සතිය වගේ එකදී දැන් අතන කියන්නේ බුද්ධානුස්සති අනුස්සති අනුස්සති කියලා කියන්නේ එතන සිහි කරනවා නැවත නැවත. දැන් මෙතන එහෙම එකක් නෙමෙයි කියන්නේ ආනාපාන සති. ඒ ආනාපානය කෙරෙහි ආනාපාන කියලා කියන හුස්ම ඇතුල් වීම පිටවීම. ඒ ක්‍රියාවලියේදී ඒ වායෝ ධාරාව පිළිබඳ සිහිය පිහිටුවා ගැනීමයි. අර වගේ නැවත නැවත විතර්ක චෛසිකේ පාවිච්චි කරගෙන මෙනෙහි කිරීමක් ගැන නෙමෙයි මෙතන කියන්නේ. ඉතින් ඒ නිසා දැන් මේ මුලැමැදාග සිහි කරන්න මුලැමැදාග දකින්න කිව්වහම හුඟක් වෙලාවට ඒවා වචන හැටියට වාක්‍ය හැටියට මෙනෙහි කරන්න තමයි හුඟක් දෙනා උත්සාහ කරන්නේ. ඉතින් එහෙම මෙනෙහි කරන්න ගියොත් අවසානයේ අර කෙරෙන ක්‍රියාව දැනෙනවා වෙනුවට වැටහෙනවා වෙනුවට අපි ඒක වචන වශයෙන් වාක්‍ය වශයෙන් සජ්ජායනා කරන තැනකට. ඒ කියන්නේ ශබ්ද නගා සජ්ජායනා කරනවා නෙමෙයි. මනසින් අපි ඒක වාක්‍ය වශයෙන් මෙනෙහි කරනවා. මුල මැද ඊළඟට හුස්ම ඇතුල් වීම පිටවීම ඇතුල් වීම පිටවීම. එතකොට ඒවා වචන වශයෙන් වාක්‍ය වශයෙන් කියන එක නෙමෙයි මේකෙන් අදහස් කරන්නේ සිහිය පිහිටුවාගෙන අවධානයට ගන්න ඕන මේ ආස්වාස ප්‍රස්වාසයේ මුලයි මේ අගයි එතකොට මුල සහ අග පැහැදිලිව පේනවනම් ඒ අතර කොටස මැදයි ඉතින් එතකොට හුස්ම ධාරාව දිගු වෙනකොට මැද කොටස වැඩි වෙනවා. හුස්ම ධාරාව කෙටි වෙනකොට මැද කොටස අඩු වෙනවා. ඒ විදිහට. එතකොට ඒ මුලමැද අග සිහි කරන්න කියන එක මුලමැද අග බලන්න කියන එක ඒක වැරදි නැහැ. ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ අර සබ්බකාය පටිසංවේදී කියන අර්ථය මතු කරගන්නට තමයි එතනදී ඒ විදිහේ උපදේශයක් දීලා තියෙන්නේ. ඊළඟ ප්‍රශ්නේදී අහලා තිනවා ස්වාමින් වහන්ස ආනාපාන සතිය වැඩිීමේදී හුස්ම ගැන අවධානය යොමු කළෙමි. ටික වේලාවක් යාමේදී ආලෝක සංඥාවක් කහ පාට ආදිය දුටුවෙමි. ආශ්වාස ප්‍රශ්වාස වාතය ගැන සිහිය යොමු කළත් එයට වඩා ප්‍රමුඛ වූයේ හිසේ සහ අත්පාවල ඇති වූ කම්පන හා චලන දැනීමයි. ස්වාමීන් වහන්සේ ආස්වාස ප්‍රස්වාස දැක්ම ක්‍රමෙන් අඩුවන බව දැනීම දැනීම මාහට උපදෙස් දෙන්න. දැන් මේ වැදී අපි තේරුම් ගන්නට ඕන කාරණයක් තමයි සමහර දේවල් අපි අහලා තියෙන ඒවා මනසේ නැවෙන්න ගන්නවා. සමහර දේවල් ඇත්තටම තියෙන දේ දැනෙන්නට ගන්නවා. සමහර දේවල් ඇත්තටම තියෙන දෙයට අපි වෙනස් අර්ථකථනයක් දෙනවා. මෙහෙම අවස්ථා කීපයක් අපිට භාවනාවේදී හමු වෙනවා. පළවෙනි අවස්ථාව අපි කිව්වේ අහලා තියෙන දේවල් මනෝමූලිකව මනසේ නැවෙන්න ගන්නවා. එහෙම එකක් මොකක්වත් නැහැ. එතකොට සමහර වෙලාවට අපිට ආලෝකය හොඳට භාවනා කරනකොට සිත එකඟ වෙනකොට ආලෝකයක් ඇති වෙනවා කියලා අහලා තිබුණොත් අපිට ඒ ඒ සංකල්පයත් එක්කලා තමන්ගේ භාවනාව හොඳට කෙරෙනවා කෙරෙන්න ඕන කියන අදහසත් එක්කලා නොදැනුවත්වම අර මනසේ තියෙන ආකල්පය මතුවෙන්න පුළුවන්. මොකද්ද භාවනාව හොඳට කෙරෙනවා නම් ආලෝකය පෙනෙන්න ඕනේ. එතකොට මේ දෙක එකට බද්ධ වෙනවා අපිට නොදැනුවත්. එතකොට මම කැමති මගේ භාවනාව හොඳට කෙරෙනවා කියලා හිතන්න පිළිගන්න. එතකොට මගේ මනස විසින් ආලෝකයක් මවන්න ගන්නවා. ඇයි මම හොඳ කෙනෙක් මම දැන් හොඳට භාවනාව කරන කෙනෙක් කියන තෘප්තිය විඳින්න මගේ මනස විසින් මනෝ මායාවක් හැටියට ආලෝකය මවන්න පටන් ගන්නවා. එතකොට එහෙම වෙනවා නම් ඒ ආලෝකය සැබෑවක් නෙමෙයි. එතන මුලාවක් ඇති දෙවැනි අවස්ථාව තමයි සමහර දේවල් තියෙනවා ඇත්තටම තියෙන දේ අපට පේනවා. ඒ කියන්නේ පැහැදිලිවම භාවනාව කරගෙන යනකොට කායික මානසික සංසිඳීමත් එක්කලා ආලෝක දර්ශනය වෙන්නට පටන් ගන්නවා ඒ සංසිඳීම හේතු කොටගෙන. එතකොටත් අපට ආලෝක මාත්‍රයන් පෙනෙන්නට පුළුවන්. ඒ දෙවෙනි අවස්ථාව. තුන්වෙනි අවස්ථාව තමයි සිදුවෙන්නේ වෙන දෙයක් ඒක අපට ආලෝකයක් වගේ දැනෙන්නට පුළුවන්. උදාහරණයක් හැටියට දැන් තද බල කම්පනයක් අපට ඇති වෙනකොට දැන් ඔන්න අපි හිතමුකෝ එක පාරට අපි බය වුණොත් එහෙම ගැස්සුණොත් එහෙම අපට දැනෙනව නේද නිකන් විදුලියක් හිටුවා වගේ. එකපාරට බය වෙච්ච ගමන් නිකන් අපි කියන්නේ නිලංකාර වෙලා ගියා කියන්නේ. ඒ නිලංකාර වෙලා ගියා කියලා කියන්නේ ඇත්තටම නිකන් විදුලි පුලිඟුවක් විසි වුණා වගේ එකපාරට ගතියක් අපිට දැනෙනවා. ඇත්තටම වෙලා තියෙන බියපත් වීම. ඒ බියපත් වීමේදී මේ ස්නායු වල ඇති වෙන කම්පනය ඊළඟට අර මොළයේ ඇති වෙන කම්පනය ඒවාහි කම්පනය අපට දැනෙන්න පුළුවන් ආලෝකයක් වගේ. දැන් ඔය සාමාන්‍ය මිනිස්සු කියන්නේ මට එක පාට තරු විසි වුණා කියන්නේ නේද? ඒතකොට ඒ තරු විසි වෙනවා වගේ දැනෙන්නේ මොකද්ද? වෙන සිද්ධියක් වෙනත් කම්පනයක් එතන ඇති වෙන්නේ. හරි එහෙම නැත්නම් Taman අපේක්ෂා නොකළ යම් කිසි සිද්ධියක් හරි එතනදී සිද්ධ වෙනවා. ඒ සිද්ධ වෙනකොට ඒක අපට ආලෝක ස්වરૂපයෙන් තමයි අපි හඳුනාගන්නේ. දැන් මට මතකයි ඔය අපි අර නිතරම කියන්නේ අපි කුරුණෑගල භාවනා ස්ථානයක ඒ භාවනා කරපු කාල සීමාවේ අර වාඩි වෙලා භාවනා කරනකොට කකුලේ වේදනාව මතුවෙනවා. එතකොට දැන් එක දවසක් මට මතකයි ඒ වේදනාව දරාගෙන කොහොම හරි මේක කරන්න ඕන කියලා නැවත නැවත වේදනාව වේදනාව කියන මම මෙනෙහි කරමින් හිටියා. එහෙනම් මෙනෙහි කරනකොට ඒ කිට්ටුව කොතනක හරි බාසුන් නැහැ කෙනෙක් ගල් කඩනවා. අර ගලක බෝරයක් විදිනවා කටුව තියලා අර මිටියෙන් ගහනවා. දැන් මගේ අර කකුල වේදනාවයි අර සද්දයයි එකට බද්ධ වුණා ටික වෙලා යන. ඊට පස්සේ අර මිනිස්සයා අර මිටිය උස්සලා අර යකඩට ගහන ගහන පාරක් පාසා මගේ කයේ අර වේදනාව අර අපි කියේ තරු විසිනෝගේ කියලා අන්න ඒ වගේ තරු විසි වෙන ගානට ඒ වේදනාව ඊට පස්සේ කම්පණය වෙනවා දැනෙනවා ඊට පස්සේ වේදනාවේ රටාව වෙන්නේ අර පුද්ගලයා යකඩට තලනවා තලන විදිහ. ඒතර ඒක එහෙම වෙන්න බෑ ඒක ඇත්තක් නෙමෙයි. නමුත් එහෙම එකක් වුණා. එහෙම එකක් දැනුණා මට. අන්තිමට ඔහුගේ තලන වාර ගන්නට තමයි මට වේදනාව මතුවෙන්නේ. ඒ ඔව් ඒ මනෝවිඤ්ඤාණයෙන් අර ශබ්දයෙන් ඇති කරන කම්පනයත් එක්කලා වේදනාව බද්ධ වෙනවා. දැන් වේදනාව කියන එක එතන අපි හිතමු නහරයක් තදවීම හෝ මොකක් හරි හේතුවක් නිසා එතන ක්‍රියාත්මක වෙනවා. ඊට පස්සේ අර ශබ්ද තරංගයෙන් යම් කම්පනයක් ඇති කරනවා. ඊට පස්සේ කම්පනයත් එක්කලා අර වේදනාව යම් ප්‍රමාණයකින් උස්පහත් වෙනවා. එතකොට ඊට පස්සේ මේ ටික ඔක්කොම එකට බද්ධ වෙනවා. බද්ධ වෙලා අර පුද්ගලයා යකඩට ගහන ගහන වාරයක් තරම් මගේ වේදනාව තමයි මට දැනෙන්නේ. ඉතින් අන්න ඒ වගේ අවස්ථාවලදී සම්පූර්ණම සැබෑවක් තියනවා එතන. ඒ කියන්නේ යම්කිසි සිද්ධියක්, යම්කිසි ක්‍රියාවලියක් එතන වෙනවා. හැබැයි ඒක අර්ථකථනය කරගන්නේ වැරදි විදිහකට. එහෙම හරියට මායාවන් අපේ මනසේ තියෙනවා. ඉතින් දැන් අපි මේ විදර්ශනාව කරනකොට අපි හුඟා උත්සාහ කරන්න ඕන ඒ පෙනෙන දේ මතම දැනෙන දේ මතම එල්බගෙන ඉන්න එක නෙමෙයි. අපි කරන්නේ විදර්ශනාවක් නේ මොකද්ද හේතුව? මොකද්ද ප්‍රත්‍ය? මේක කොහොමද ඇති වෙන්නේ? ඉස්සල්ලා ඒ ස්වභාවය හඳුනා ගන්න ඕන. ආලෝකයක් පේනවා නම් දැන් මේ ආලෝකයයි කියන බව හඳුනා ගන්න. හඳුනාගෙන ඊට පස්සේ අපි විමසිලිමත් වෙන්න ඕන. දැන් මේ ආලෝකය ගොඩ නැගෙන්නේ කොහොමද? චිත්ත සංහිඳියාවත් එක්කද එහෙම නැත්නම් මගේ මනසේ ආලෝකය දකින්න තියෙන රුචිකත්වයත් එක්කද එහෙම නැත්නම් වෙනත් කම්පණයකින් අර තරු විසිරෙන්න වගේ දෙයක්ද මේ සිද්ධ වෙන්නේ. ඉතින් දැන් මේ මේ ප්‍රශ්නේදී අහලා තියෙන කාරණේ දිහා බැලුවෙන් පස්සේ ආලෝකයක් මතු වුණා ඊළඟට ආස්වාස ප්‍රස්වාස වාතය ගැන සිහිය යොමු කළත් එයට වඩා ප්‍රමුඛ වූයේ හිසේ සහ අත්පාවල ඇති වුණු කම්පන චලනයයි. එතකොට සමහර විට අර ආස්වාස ප්‍රස්වාසයෙන් එහාට ගිහිල්ලා අර හිසේ සහ අත්වල ඇතිවෙන මේ කම්පන චලන නිසා සමහර විට මේ ආලෝක සංඥාව වතුරෙන්න බැරි කමක් නැහැ. ඉතින් අන්න ඒවා තමයි අපි හොඳට පරීක්ෂාවෙන් විමසා බලන්න ඕනත්තේ මේක ඒ අර මට සිද්ධ වුණා වගේ වේදනාවත් එක්ක බද්ධ වෙලා දැන් මේ ඇති වෙන වෙනත් ඒක ඒ පිළිබඳව අපට ඇති වෙන සංඥාව. ඒ කියන්නේ සංඥා විපල්ලාසයක්. සංඥා විපල්ලාස කියන්නේ වැරදි විදිහට හඳුනා ගන්න. සංඥා කියන්නේ එකකින් එකක් වෙන් කරලා හඳුනා ගන්න සටහනනේ. එතකොට ඒ සටහන විකෘති විදිහට අපට දැනෙනවා. වෙනස් විදිහකට. මොකද දැන් මේ ඉන්ද්‍රියන්ගෙන් ගන්නා හැම අරමුණක්ම අපේ මනස විසින් තීරණය කරන්නේ මේ මොකක්ද කියලා. අපි මේක හිතදී කතා කරලා තියෙනවා. දැන් චක්කු විඥානයක් ඇති වුණා. දැන් අපි හිතමුකෝ දැන් මෙතන කාය විඥානය. දැන් මේ කම්පණය Tamanට දැනෙනවා. කාය විඥානයක් ඇති ඊට පස්සේ මනස උත්සාහ කරනවා මේ ඇති වෙන කම්පණය මොකක්ද කියලා අර්ථකථනය කරගන්න. ඒ අර්ථකථනය කරන්න උත්සාහ කරද්දී තමයි අර තමන් රුචි කරන තමන් අත්දැකලා තියෙන මොකක් හරි අර්ථයක් මෙතනට එන්න පුළුවන් පූර්ව උපාදානය. එතකොට අපිට ඒක එහෙමමයි කියලා දැනෙන්න ගන්න. පෙර දිනක මම හිතන්නේ අපි සිහිපත් කළා ඔය කැලණිය විද්‍යාලංකාර පිරිවෙනේ අපි ඉගෙන ගන්න කාලේ හොස්ටල් එකේ නැවතිලා හිටියේ. එතකොට දවල්ට දාන්නේ වළඳපු ගමන් අපි පිරිවෙනට යන්න ඕනේ. එක දවසක් නිවාඩු දවසක දවල් දාන වළඳලා ඇවිල්ලා මම ටිකක් ඇඳේ ඇලුණා. මට හැම නිින්ද ගියා. නිින්ද ගියාට පස්සේ මම හීනයක් දැක්කා. මොකද්ද හීනය? කෙනෙක් ඇවිල්ලා හග්ගෙඩියක් පිම්බා. හග්ගෙඩිය පිම්බහම ඒකේ හඬ අර රැව් පිළිරව් දෙන්නේ. ඒ කියන්නේ ගලර අඩු වැඩි වෙමින් යනවනේ. දැන් හග්ගෙඩිය පිම්බලා ඉවර වුණා. ඉවර වුණාට හඬ නවතින්නේ නැහැ. හඬ නවතින්නේ නොනවත්වාම හෙනවා ගාලා මේක අඩු වැඩි වෙවි ඇහෙනවා. ඊට පස්සේ මට අවදි වුණා. අවදි වෙලා තාමත් ඒ හඬ ඇහෙනවා. ඊට පස්සේ මං ඇඳෙන් වාඩි වුණා. එතකොටත් අර හඬ ඇහෙනවා. ඊට පස්සේ මං ජනේලෙන් එළිය බලනකොට අර මැෂින් එකකින් තනකොළ කපනවා. එතකොට දැන් මොකද්ද මෙතන සිද්ධ වුනේ? අඩ නින්දෙදී දැන් තද නින්දෙදී භවාංග සිත් පමණයි ඇති වෙන්නේ. අමතර මනෝවිඤ්ඤාණයන් ජනිත වෙන්නේ හැබැයි අඩ නින්දෙදී මනෝද්වාරය ක්‍රියාත්මක වෙනවා. එතකොට තමයි අපට పూర్ව අත්දැකීම් పూర్ව සංඥා මතුවලා සිහින පෙනෙන්නේ. තවත් ටිකක් නින්ද දුර්වල වෙනකොට කාය විඥාන, සෝත විඥාන ආදී සක්‍රිය වෙන්න පුළුවන්. ඒ කාය විඥාන ආදී සක්‍රිය වෙනකොට තමයි ඔන්න ඇඳෙන් වැටෙන්න යනකොට කවුරු හරි අපිව තල්ලු කරනවා වගේ අපට දැනෙනවා. අර කයේ ඇති වෙන අස්ථාවර බව. ඊළඟට දැන් පොඩි දරුවන්ට එහෙම සිද්ධ වෙන්නේ මුත්‍රා කරන්න ඕන වෙනකොට ඔන්න එළියට යනවා ගිහිල්ලා මුත්‍රා කරනවා වගේ දැනෙනවා. ඊට පස්සේ මුත්‍රා කරලා තියෙන ඇඳේම. එතකොට මේ කයේ සිද්ධ වෙන අවශ්‍යතාවය ඒක සංඥා කරනවා. එතකොට කාය විඥාන ක්‍රියාත්මක වෙනවා. එතකොට ඒ වගේ අතන්නේ මට උනේ මොකක්ද? දැන් අර අඩනින්ද නිසා සෝත විඥාණය ක්‍රියාත්මක වෙන්න ගන්නවා. ක්‍රියාත්මක වෙනකොට දැන් අර එළිය තනකොළ කපන හඬ සෝත විඥාණයෙන් ගත්තා. දැන් මනසෙන් උත්සාහ කරනවා මේ මොකක්ද කියලා අර්ථකථනය කරගන්න. එතකොට මනස අර්ථකථනය කළේ මේක හග්ගෙඩියක් පිමිනවා කියලා. එතකොට මං හීනෙන් දැක්කේ හග්ගෙඩියක් පිමිනවා. එතකොට හක් ගෙඩිය පිඹලා ඉවරයි. ඉවර වුණාට තාමත් අර හඬ අරමුණු කරමින් සෝත විඥාන පහළ වෙනවා. හැබැයි මම ඒක හැමතිස්සෙම හඳුනගන්නේ මේ හක් ගෙඩියේ ප්‍රතිරාවයයි කියලා. ඉතින් ඊට පස්සේ මට අවදි වෙලා මං ඇඳේ වාඩි වුණාට පස්සේ තමයි මට දැනෙන්න ගත්තේ හීනෙන් දැකපේක කොහොමද තමයි ඊට පස්සේ තමයි මං ගලේට එළිය බැලුවේ. එතකොට ඒ බැලුව නිසා මොකද්ද මෙතන සිද්ධ වුනේ කියලා වටහා ගත්තා විනා නැත්තම් ඒක පැහැදිලි කරන්න පහසු නෑ. දැන් මම මේ සිද්ධිය දකින්නේ නැතිව අපි හිතමු මං අවදි වෙනකොට අර මැෂින් එක නවත්තලා තිබ්බා කියලා. මට අවදි වෙනකොට මැෂින් එක නවත්තලා. එතකොට මං ආයේ ජනේලෙන් එහා පැත්ත බලන්න යන්නේ එතකොට එහෙම වුණා නම් එහෙම අදටත් මම හිතාගෙන ඉන්නේ එදා මං දවාලේ නිදාගත්ත මම හීනෙන් හග්ගෙඩියක් පිමිනවා. දැක්කා ඒ හග්ගෙඩිය හඬ බොහෝ වේලා රාම ප්‍රතිරාම දෙවියන් පැවතුණා. එහෙනම් අදටත් මං ඉන්නේ ඒ අදහසෙන්. ඒක එහෙම නෙමෙයි කියලා වෙන කවුරු හරි කිව්වොත් දැන් මම ඒක පිළිගන්න ලෑස්ති නැහැ. මොකද මං පැහැදිලිව දැක්කා හග්ගෙඩිය පිපිනවා. ඒකේ හඬ මට පැහැදිලිව ඇහුණා. එහෙම තමයි මට හිතෙන්නේ. අන්න ඒ වගේ අපේ ඉන්ද්‍රියන් ගොඩාක් වෙලාවට මේ දැනෙන අරමුණු වලට වැරදි අර්ථකථන දෙනවා. ඒ වැරදි සංඥා ඇති කරගන්නවා. ඒවා තමයි සංඥා විපල්ලාස. ඉතින් නින්දෙදිත් ඕක වෙනවා, ප්‍රകൃතියෙදිත් ඕක වෙනවා, භාවනා කරන්න ගියාම ඊටත් වඩා ඕක වෙනවා. භාවනා කරන්න ගියාම තමයි වැඩිපුරම ඕක සිද්ධ වෙන්නේ. ඒ මොකද දැන් අපි මේ නොදන්න වැඩක් නෙමෙයි කරන්න යන්නේ. නොදන්න දේවල් ටිකක් නේ හොයන්න යන්නේ. අඩුතරමින් අර ප්‍රകൃති ජීවිතේ අපි කරන දේවල් නම් අර අනිත් අයගෙන් අහලා හරි අපි දැනගෙන තියෙනවානේ මේ මේකයි මේකයි කියලා. එතකොට ওই නිින්දෙදි පෙනෙන දේවල් සහ භාවනාවේදී දැනෙන දේවල් හුඟක් අපට ඒ විදිහට වැරදි වැටහීම් ඇති කරන්න පුළුවන්. ඉතින් අන්න ඒ නිසා තමයි අපි විදර්ශනා භාවනාවේදී හැම විටම හොඳ සති සම්පජඤ්ඤයෙන් පවතින්නට ඕන වෙන්නේ. ඒ සති සම්පජඤ්ඤය දුර්වල වුණොත් ඒ වගේ විවිධ මනෝ විකාර මතුවෙන්නට පුළුවන්. දැන් ඒකෙන් අදහස් කරන්නේ මේ ආලෝකය පෙනුණා කියන එක මනෝ විකාරයක් කියන එක නෙමෙයි. දැන් Taman හොයන්න ඕන ඊට පස්සේ ඒ කියන්නේ ඒ ඒ පස්සෙන්ම දුවන්න ඕන කියන එක නෙමෙයි. Tamanට ආලෝකය පෙනෙනවා නම් ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය ගැන අවධානය යොමු කරගෙන අර ආලෝක සංඥාව හඳුනා ගන්න ඕනේ. විදර්ශනාවේදී. ඒ ආලෝක සංඥාව හඳුනාගෙන ඒක කවර හේතු ප්‍රත්‍යයෙන්ද හටගන්නේ කියලා ටිකක් පත්‍යවේක්ෂා කරලා බැලීම වැදගත් වෙනවා. හැබැයි මේ කියන විදිහට දැන් මේ කියන්නේ ආස්වාස ප්‍රස්වාසය ගැන අවධානය යොමු කළාට ඒකට වඩා ප්‍රකටව අර වේදනාව කම්පණය දැනුණා කියන. එතකොට ඒකට වඩා දැනුණා කියන එකේ තේරුම ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය තුල හිත එකඟ වෙන්නේ නැහැ. එකඟ වෙලා නැහැ මේ මොහොතේ. ඊට වඩා අවධානය යොමු වෙලා තියෙන්නේ කම්පණයට. එහෙනම් බොහෝ කොට ඒ කම්පණය නිසා ඇතිවෙච්ච යම්කිසි ආලෝක සංඥාවක් වෙන්නටත් පුළුවන්. ඒක ඉතින් තවත් ඒ ගැන ගොඩාක් විග්‍රහ කරනවා නම් වෙනම කතා බහ කරලා අධ්‍යයනය කරන්න ඕනේ. ඉතින් එහෙම අවශ්‍ය නැහැ. මොකද අපි මේ ආලෝක සංඥාව වඩන්න පුහුණු වෙනවා නෙමෙයිනේ. මායාවට හසු වෙන්නත් පුළුවන්. ඒතොර අර අර අර විදිහට අපි අහලා තියෙන්න පුළුවන් භාවනා කරනකොට හොඳට භාවනාව කරනවා නම් ආලෝකයක් පහළ වෙනවා කියලා අපි අහලා තිබුණොත් මගේ මනස කැමති මං හොඳට භාවනා කරන කෙනෙක් කියලා තහවුරු කරගන්න. ඒ තහවුරු කර ගැනීමේ කැමැත්ත මත මගේ මනස විසින් අර ආලෝක සංඥා මවන්න පුළුවන්. ඉතින් ඒ වගේ විවිධ හේතු ඒකට පදනම් වෙන්න පුළුවන්. ඉතින් මේ මොකක්ද එතන සිද්ධ වෙන්නේ කියලා විමසා බැලීම විදර්ශනාවේදී අපිට විශේෂයෙන් වැදගත් වෙනවා. ඒක වැදගත් වෙන්නේ සිද්ධ වෙන සිද්ධිය හඳුනා ගන්නට වගේම අපේ සිත වැඩ කරන විදිහ තේරුම් ගන්න. ඊළඟට අහලා තියෙනවා මා ආනාපාන සති භාවනාව කිරීමේදී මගේ මුඛයට කෙල ඉනීමට පටන් ගන්නවා. සමහර විට නොදැනීම ගලාවිත් ශරීරයේ වැටි තිබෙන අවස්ථාද ඇති වී තිබෙනවා. මෙය නැති කර ගැනීමට උපදෙස් දෙනමෙන් යටහත් ඉල්ලස්. දැන් අර අපි උදේ සිහිපත් කළා මතක ඇති ආනාපාන සති භාවනාව කරන්න පටන් ගත්තාම වැඩි දිනෙකට නැති කැස්සක් මතුවෙනවා. එතකොට එතෙක් අහින්නේ දැන් දැන් මේ ඉන්නකොට කවුරුවක් අහින්නේ දැන් ඔන්න ආනාපාන සතිය වඩන්න කිව්වොත් මෙතනින් කීප දිනක්වත් අහින්න පටන් ගන්නවා. එතකොට ඒ මොකද්ද වෙන්නේ? නාසය මුඛය උගුර දැන් මේ ප්‍රදේශයටනේ අපි අවධානය යොමු කරන්නේ. ඒ යොමු කරපු ගමන් ඒවැ පොඩි පොඩි කිති කැවෙන ගතිය අපට වඩා අවධානයට ලක් වෙනවා. අන්න හරි. අර නලියන ගති දැනෙන්න ගන්න. ඒ දැනෙන්න ගත්තු ගමන් අපිට නොදැනුවත්ව අපි ඒකත් එක්ක බද්ධ වෙනවා. ඊට පස්සේ සචේතනිකවම අප විසින් ඒක වර්ධනය කරගන්නවා. අපට ඕන කරන්නේ මේක නවත්ත ගන්න. නවත්ත ගන්න කියලා අපි මොකද්ද කරන්නේ? යලි යලි එය අරමුණු කරන එකයි. අපි හුඟක් වෙලාවට කරගන්න වැරද්දක් තමයි යමක් නවත්වන්න කියලා ඒකත් එක්ක පොරබැඳීම. පොරබදන්න පොරබදන්න සිද්ධ වෙන්නේ අපිට යලි යලි ඒ අරමුණ සිහිපත් වීම. එතකොට නවත්තන්න ඕන නම් නොසලකා හැරීමයි කල යුත්තේ. නොසලකා හැරීම කියන්නේ එහි තරම් වැදගත්කමක් නැහැ කියන බව. තේරුම් ගැනීම. එතකොට දැන් අර මේ කටට කෙලවුනනවා කියන එකත් එහෙම තමයි සිද්ධ යම් අවස්ථාවක දැන් අපට උනත් එහෙම වෙලා තියෙනවා භාවනා කරද්දී නෙමෙයි හුඟක් වෙලාවට ගාථා කියනකොට ධර්මදේශනාව සඳහා දේවතා ආරාධනාව කරනකොට පිරිත් කියනකොට ඒ වගේ අවස්ථාවල උගුරේ අපි හිතමු දැන් කෙල ටිකක් උනලා තියෙනවා වගේ දැනෙනවා දැනුණන් පස්සේ ඒකට අවධානය යොමු කරපු ගමන්ම ඊළඟ වචනේ කියාගන්න බැරි මට්ටමට අර ටික ගිහිල්ලා උදේ හරස් වෙනවා. ඊට පස්සේ කෙල ගහලා හරි කෙල ටික ගිලලා හරි මිසක් ඊළඟ ටික කියාගෙන යන්න බෑ. දැන් ඒක සිහිපත් නොවන තාක්කල් කිසි ප්‍රශ්නයක් නැතුව අපිට අර ගාතාව ඒ වාක්‍ය කියාගෙන යන්න පුළුවන්. එතකොට මොකද්ද වෙන්නේ? අවධානය යොමු වෙච්ච ගමන්ම අපට පාලනයෙන් තොරව අපි ඒක උපාදාන කරනවා. ඒකට බය වෙනවා අපි. ඒකට තැති ගන්නවා. තැති ගන්නවා බය වෙනවා කියලා කියන්නේ මහා බිහිතියක් නෙමෙයි. දැන් දැන් මට කටට කෙල වුණයිද? දැන් කැස්සක් එයිද? දැන් මේක කියාගන්න බැරි වෙයිද? දැන් මේ කෙල ටික ගිහිල්ලා උගුර පැටලෙයිද? එහෙම හිතනකොටම අරක ක්‍රියාත්මක කරනවා. මේක හරියම සූක්ෂමයි දැන් ඒවෙන් තමයි අපිට මේ නාම රූප ධර්මයන්ගේ අන්‍යෝන්‍ය ක්‍රියාකාරීත්වය පිළිබඳ හොඳ වැටහීමක් ඇති කරගන්න පුළුවන්. ඒ මනස ක්‍රියාත්මක වෙනකොටම මනසට අදාළ රූප කලාප වහාම සක්‍රිය වෙනවා. ඉතින් එතකොට දැන් අපට ඕන වෙන්නේ ඒක නවත්ත ගන්නයි. හැබැයි ඒක තමයි මතුවලා ක්‍රියාත්මක. අර එක යෝගියෙක් දීර්ඝ කාලයක් භාවනා කරනවා භාවනා කරලා ඒ යෝගියා පුහුණු වෙනවා සමත භාවනාව කරලා ඊට පස්සේ යන්නම් රූප මවන්න පුරුදු වෙනවා පුරුදු වුණාට පස්සේ ඔහු ගුරුවරයෙක් හොයාගෙන යනවා ඒ ගුරුවරයා ළඟට ගිහිල්ලා ගුරුවරයාට කියනවා මට මෙතනින් එහාට භාවනාව කරගෙන යන්න උපදෙස් දෙන්න ඊට පස්සේ ගුරුවරයා අහනවා දැන් ඔබට මොන වගේ තත්වයකට භාවනාව කරගෙන යන්න පුළුවන්? එතකොට ඔහු කියනවා මට දැන් පුළුවන් සිත එකඟ කරගෙන යන්නම් දේවල් මවන්න පුළුවන් මට. ඊට පස්සේ අර ගුරුවරයා කියනවා හා එහෙනම් වඳුරෙක් මවන්න දැන්. ඊට පස්සේ දැන් සැනකින් සිත එකඟ කරගෙන වඳුරෙක් මැවුවා. මැවුවට පස්සේ ගුරුවරයා ඊළඟට කියනවා දැන් ඔය වඳුරා නැති කරන්න. ඊට පස්සේ වඳුරා නැති කරන්න උත්සාහ කරන්න උත්සාහ කරන්න වඳුරු ගොඩක් වෙනවා දැන්. තවත් වඳුරෙක් තවත් වඳුරෙක් තවත්. දැන් අනිත් අයට පේන්නේ ගුරුවරයාට පේනවා යෝගියාට පේනවා මනෝමය වශයෙන් ඒ මවල දේ. එතකොට දැන් නැති කරන්න උත්සාහ කරන්න උත්සාහ කරන තව එක එක වඳුරා වැඩි වෙනවා. අන්තිමට දැන් වඳුරු රැළක්. දඟලනවා දඟලනවා කොහොමවත් නැති කරගන්න. ඊට පස්සේ ගුරුවරයා අහනවා නැති කරන්න බැරිද? බෑ. ආයෙනම් අද පළවෙනි පාඩම ඉගෙන ගන්න යමක් නැති කරන්න ඕන නම් ඒකත් එක පොරාල්ලන්න එපා. මේ පොරැල්ලීමේ වෙන්නේ අපි නොදැනුවත්වම ඒක උපාදාන කරනවා. ඒක ග්‍රහණය කරන. ඒකට වැඩි අගයක් දෙනවා. අර අපි පෙර දිනකත් කිව්වේ දැන් බුද්ධ පූජාව තියන්න ලෑස්ති වෙනකොට සමහර වෙලාවට මොකක් හරි නිකන් හොඩි සිතුවිල්ලක් මනසට එනවා. නොසුදුසු හැඟීමක්. ආපු ගමන් අපි ඒකට බය වෙනවා. ඒ බය වෙන්නේ අපි සද්ධාව නිසා. මේකෙන් පව් සිද්ධ වේද? දැන් මෙන්න මේ බුද්ධ පූජාව තියන්න නේද ලෑස්තිනේ? බුදුහාමුදුරුවෝ ගැන නේද මට එහෙම වැරදි අදහසක් ඇති වුනේ? දැන් ඔහොම ඔහොම කියලා අර මේ නිකන් හිතේ තියෙන චපල ගතිය නිසා, හිතේ තියෙන වික්ෂිප්ත ගතිය නිසා ඇතිවෙච්ච මේ විකාර රූපී සිතුවිල්ලකට දැන් අපේ සද්ධාව නිසා අපි දැන් නැවත නැවත අගයක් කවනවා. මේක පාපයක් සිද්ධ වෙයි මට අකුසලයක් සිද්ධ වෙයි දැන් මේක මහා බරපතල කාරණයක් ඇයි මට එහෙම හිතුනේ මෙහෙම එහෙම එහෙම කරලා අරක බලවත් කරගන්න ඊට පස්සේ ඊළඟ දවසේ බුද්ධ පූජාව තියන්න ඇස්තනවා අරකම මතුවෙනවා ඔහොම දවස් දෙක තුනක් මතුවෙච්ච ගමන් ඒතනත්තාට අදහසක් ඇති වෙනවා මට බුද්ධ පූජාව තියන්න බෑ බුද්ධ පූජාව තියන්න හිතනකොට මට අසත්‍ය කර්ම සිහිපත් වෙනවා ඊට පස්සේ ඒක උපාදාන වුණාට පස්සේ බුද්ධ පූජාව කියලා ඉවරයි. දැන් මේ මොකද්ද වෙන්නේ? දැන් අනිත් සාමාන්‍ය සමාජයයට බණ කියනකොට අපි මෙහෙම කියන්න යන්නේ නැහැ. මොකද ඊට පස්සේ ඒ කියන එකම අල්ලගෙන නැති ප්‍රශ්නයක් ඇති කරගන්න පුළුවන්. හැබැයි මේ අයට බය නැතුව කියන්නේ මේගොල්ලෝ විදර්ශනා කරන්න උත්සාහ කරන අය. දැන් මේක අල්ලගත්තොත් ඔය කියන ප්‍රශ්නේ අනිත් අයටත් වෙන්න පුළුවන්. හැබැයි එහෙම එහෙම සිදු වෙනවා නම් එතනදි Taman තේරුම් ගන්න ඕන මොකද්ද මේ සිද්ධ වෙන්නේ? මේ මනසින් උපාදාන කරගෙන ඒකට ලොකු අගයක් ආරෝපණය යම් වැදගත්කමක් නැති වැඩකට නැති අරමුණකට ලොකු අගයක් ආරෝපණය කරන්න ආරෝපණය කරන්න ඒක වැඩෙන්න ගන්න. ඒක විසින් මනස ආක්‍රමණය කරනවා. ඊට පස්සේ අර විතරක චෛසිකයෙන් යලි යලි ඒකම අරමුණු කරන්න පටන් ගන්නවා. විචාර චෛසිකයෙන් එහිම සිත හැසිරෙන්නට පටන් ගන්නවා. ඒකම මතක් වෙනවා. ඒකම කල්පනා ඊට පස්සේ ඒක වඩා බලවත් සාධකයක් බවට පත් වෙනවා. වැඩකටම නැති සිතුවිල්ලකට අපට ඕනනම් බලය කවන්නට පුළුවන්. ශක්තිමත් කරන්න හැම දෙයක්ම දැන් Tamanගේ නිවසේ ප්‍රශ්න, බිරිඳ පිළිබඳ, සැමියා පිළිබඳ, දරුවෝ පිළිබඳ, රට ලෝකේ ඕන දෙයක්. ඒවැ යම් ගැටලු තියෙන්න පුළුවන්. ඇත්තටම විසඳ ගන්න අවශ්‍ය තැන් තියෙන්න පුළුවන්. අවශ්‍ය දෙයට වඩා සමහර වෙලාවට අපි හිතලා හිතලා අපි මානසිකව ප්‍රශ්න ඇති කරගන්න. ගැටලු ඇති කරගන්න. අන්න හරියි. එතකොට දැන් මේ මෑණියන් ඇහුවේ ආනාපාන සතිය කරගෙන යද්දී කය වේදනාව ඇති වෙනකොටත් ওই සිද්ධියම නේද වෙන්නේ කියලා. ඇත්තටම ඔව්. වේදනාව ඇති වෙනකොට අපි ඒක ඒකට බය වෙනවා. එහෙම නැත්නම් ඒකත් එක්ක ගැටෙනවා. අපි කැමති නෑ වේදනාව ඇති වෙන. අපිට ඕන කරන්නේ බොහොම සුව පහසුවෙන් සැහැල්ලුවෙන් මේක කරගෙන යන්න. ඒකයි අපේ අපේක්ෂාව. ඒකට බාධා වෙන විදිහේ වේදනාවක් ඇති වෙච්ච ගමන් අපි නොදැනුවත්වම මනසින් ඒක ප්‍රතික්ෂේප කරනවා. ප්‍රතික්ෂේප කරමින් තමයි අපි වේදනාව වේදනාව කියලා එක මෙනෙහි කරන්න උත්සාහ කරන්නේ. අර පෙර දිනක අපි කිව්වේ අපේ අත්දැකීමක් ඒ දවසක් භාවනා කර කර ඉන්නකොට වේදනාව මතුවෙලා නැවත නැවත වේදනාව වේදනාව කියලා සිහි කරනවා සිහිකලාට මේක අඩු වෙන්නේ එන්න එන්න උස්සන්න වෙලා දරන්න බැරි මට්ටමට එදා අපි සමූහ භාවනාවක යෙදලා හිටියේ බුරුහාමුදුරු ඉස්සරහින් ඉන්නවා අපි මේ පැත්තෙන් ඉන්නවා පිටිපස්සෙන් උපාසක මහතුරු අනිත් පැත්තෙන් සිල් මාතාව අනිත් පැත්තෙන් උපාසිකාව ඉතින් දැන් බුරුහාමුදුරු අපට කියලා තියෙන්නේ කොච්චර වේදනාවක් ආවත් කකුල දිගාරින්න එපා එතකොට සමාධිය කැඩෙනවා. ඒක දරාගෙන වේදනාව කියලා මෙනෙහි කරන්නේ. ඉතින් දන්න විදිහට මෙනෙහි කළා මේක අඩු වෙන්නේ නැහැ. අන්තිමට මට දැන් මේක පොඩ්ඩක් කකුල වෙනස් කරගන්න ඕන. වෙනස් කරගන්න ඕන නිසා වෙනස් කරගන්න දිගාරෙන්න හිතනකොට මට මතක් වුණා දැන් ලොකු හාමුදුරුවෝ ඉන්නවා ඉස්සරහා. උන්වහන්සේ මේක දැක්කොත් එහෙම අනිවාර්යෙන් බැනුණාට වෙනවා. ඒ නිසා මං හිමින් සැරේ S2 කරලා බැලුවා ලොකු හාමුදුරුවෝ ඉන්නවද ගිහින්ද කියලා. එතකොට උන්වහන්සේත් ඇස් දෙක අරගෙන මගේ දිහාම බලාගෙන මම ඉක්මනට ඇස් දෙක පියාගෙන ආයේ වේදනාව වේදනාව වේදනාව කියලා මෙනේ කරා. දැන් මොකුත් නැහැ මේක එන්න එන්න වැඩි වෙනවා දැන්. වැඩි වෙනකොට දැන් මට මගේ ගැනමත් තරහක් එනවා. ඇයි දැන් අනිත් වෙලාවට මොකුත් අමාරුවක් නැහැ. මේ භාවනා කරන්න පටන් ගත්තට පස්සේ තමයි මේ කකුල මේ කැක්කුම මතුවේ. එතකොට මට මගේ ගැන තරහක් එනවා. අර වේදනාව ගැන තරහක් නොසතුටක් එනවා. ගුරු හාමුදුරුවෝ ගැනත් මට තරහ එනවා. ඇයි දැන් මෙතන මේ මගේ දිහා බලාගෙන මොකක් කරනවා? එක්ක භාවනා කරන්න ඕනේ, එක්ක නැහිලා යන්න ඕනේ. එතකොට දැන් අනිත් අය ගැනත් මට ඊර්ෂ්‍යාවක් ඇති වෙනවා. ඇයිද දැන් උන්වහන්සේ මට කෑ ගහනකොට කෑ ගහන්නේ ඒ කාලේ මට අවුරුදු 20ක් 21ක් විතර. ඒතර ඔබ වහන්සේ මේ තරුණේ ඇයි ඔබ වහන්සේට වීර්ය නැත්තේ මේ බලන්න මේ උපාසකම්මලා මෙච්චර වයස්ගත වෙලත් මේ යසාගේට භවනා ඒගොල්ලෝ වෙලුවා නිකන් පිළිමේ තිබ්බා වගේ හැම ඉන්නවා හෙල වෙන්නවත් නැහැ. දැන් මට තමයි මේක කරගන්න බැරි. ඒ අදහස එනකොට ඒගොල්ලෝ ගැනත් ඊර්ෂ්‍යාවක් ඇති වෙනවා. දැන් මෙහෙම කෝපයයි, පශ්චාත්තාපයයි, දුකයි ඊළඟට ඊර්ෂ්‍යාවයි මේ ඔක්කොම කලවම් වෙවි මං ඔය ආස්සේ වේදනාව වේදනාව වේදනාව කියලා ඒකත් මොමුණනවා. අන්තිමට එක අවස්ථාවක් ආව මට වේදනාව කියලා සිහි කරගන්නවත් බෑ. එච්චර දැඩි පීඩනයක්. ඒක උත්සන්න වෙලා උත්සන්න වෙලා ගත සිත දෙකම නිකන් පුපුරලයයි කියන තැනකට ආවා. හරියට දැන් අපි අර බැලුම් බෝලයක් පුබ්බලා පුබ්බලා පුබ්බලා අන්තිමට අපට හිතෙන්නේ දැන් පුපුරයි දැන් පුපුරයි කියන අන්න වගේ තැනකට මගේ ගත සිත ආවේගය උත්සන්න වුණා. ඊට පස්සේ දැන් මට නැගිටලා කෑ ගහගෙන දුවන්න තරම් හිතෙනවා. ඉතින් ලැජ්ජාව නිසා එහෙම කරන්නත් බෑ. අන්තිමට මට වේදනාව කියලාවත් මෙනෙහි කරගන්න බැරි තැන මං කල්පනා කළා පිපුරුවොත් පිපුරපොදේ මැරුණොත් මැරිද්දේ මට භාවනාව ඕනෙත් නැහැ මොකක්වත් ඕනේ නැහැ කියලා මම අර උත්සාහය සම්පූර්ණයෙන්ම අතහැරලා දැම්මා. එතෙන්දි කිසිදාක නොහිතපු දෙයක් උනේ අර වේදනාවත් සැනකින් නැති වෙලා අර පීඩාව අර පුපුරන්න වගේ තිබිච්ච එකක් සැනකින් නැති වෙලා නිකන් ස්තන්නේ කරම හිස් අවකාශයක් ඇති වුණා වගේ තැනකට ගතසිතපත් වුණා ඊට පස්සේ කය තියද නැද්ද කියලා දැනෙන්නෙත් නැහැ සිත තියද නැද්ද කියලා දැනෙන්නෙත් නැහැ වේදනාව තියෙන තැන දැසට පෙනෙන්නා වගේ පැහැදිලිව මනසට පෙනෙන්න ගන්න. එතකොට එතනදී අත්ති වේදනාතිවා 50 සතිපත්චුපට්ඨිතා හොත. වේදනාව පමණක් තියෙනවා. එතන කෙනෙක් නැහැ, පුද්ගලයෙක් නැහැ. වේදනාව තියෙනවා. ඒ වේදනාව ගැන සිහිය පිහිටලා තියෙනවා. එච්චරයි. දැන් අර මෙතෙක් වෙලා පුපුරන්න වගේ කැඩෙන්න වගේ තිබිච්ච අමාරුව එහෙම්මම දැනෙනවා. දැනුණා වුණාට අපහසුයක් නැහැ. හරියටම උදාහරණයක් ගත්තොත් අර බුරුම කට්ටකින් සිදුරු කරනා වගේ මේ මස් නහර ඇට විදගෙන ඇතුළට ඒ වේදනාව යනවා දැනෙනවා. නමුත් අර පීඩාව නැහැ. ප්‍රතික්ෂේප කිරීම නැහැ. ඒක දිහා හරියට මේ වෙන සිද්ධියක් දිහා බලන් ඉන්නවා වගේ. අර වෙන කෙනෙක් බුරුම කටුවකින් ලීයක් සිදුරු කරනකොට ඒ දිහා බලා ඉන්න. අන්න ඒ වගේ නිකන් වෙනම ඉඳගෙන අරක දිහා බලාගෙන ඉන්න පුළුවන්. එදා තමයි මම ජීවිතේ පළවෙනි වතාවට වේදනානුපස්සන සතිපට්ඨානය කියන්නේ මොකද්ද කියලා ඉගෙන එතෙක් කාලයක් වේදනාවේ පොරාල්ලලා නිසා සිහිය පිටවලා නැහැ. ඉතින් එතකොට ඒ ආනාපාන සතිය වැඩුවත් වෙන භාවනාවක් කළා වුණත් අපිට වේදනාවක් මතුවෙච්ච ගමන් නොදැනුවත්ව අපි ඒක උපාදාන කරගෙන ඒකත් එක්ක පොරාලන්න පටන් ගන්නවා. ඉතින් ඒ වගේම සිද්ධියක් තමයි මේ කටට කෙල වුණනවා කියන එක. ඒක භාවනාවේ ප්‍රශ්නයක් නෙවෙයි. ඒ වගේම ඒක කයේ ප්‍රශ්නකුත් නෙමෙයි. ඒ තනිකරම සිද්ධ වෙන්නේ යම්කිසි අවස්ථාවක මොකක් හරි හේතුවක් නිසා භාවනා කරද්දී කටට කෙල ටිකක් උනනවා. එනුවන් පස්සේ හිතා ගන්නවා ආ දැන් මේ කටට කෙල උනනවා දැන් එහෙම කියලා හිතම අරක වැඩි වෙනවා. දැන් මේ භාවනා කර කර ඉන්නේ ඊට පස්සේ භාවනාවයි කෙල උනන එකයි බද්ධ වෙනවා. බද්ධ වෙච්ච ගමන් ඊළඟ පාර භාවනාවට වාඩි වෙච්ච ගමන් කෙල උනන්න දැන් ඒවා අපේ මේ ස්නායු පද්ධතිය මොළය වගේම අපේ මනසේ ඒවට අදාළ යම් යම් උපාදානයන් නිසා ඒවා ඒ විදිහට ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. දැන් මේ ඔය සම්බන්ධව දැන් මිනිස්සු නෙමෙයි සත්තු යොදාගෙන එහෙම යම් යම් දේවල් පරීක්ෂා කරලා තියෙනවා. දැන් සතෙකුට, බල්ලෙකුට, බල්ලෙකුට එකම වෙලාවට කෑම දෙනවා. කෑම දෙන්නේ පොඩි සීනුවක් නාද කරලා. ඊට පස්සේ එහෙම කාලයක් කරගෙන ගිහිල්ලා දැන් අර සීනුව නාද කරනකොටම කෑම නැතත් බල්ලට මොකද වෙන්නේ? කෙලවනවා. සීනු සද්දෙට කෑමට නෙවෙයි. මොකද සීනු සද්ද ඇහෙනකොටම ඌ දන්නවා මේකෙන් පස්සේ අනිවාර්යෙන් කෑම හම්බ වෙනවා. දැන් ආහාරයේ සුවඳ දැනිලා රස දැනිලා කෙලවනවා කියන එක ඒක අපිට පිළිගන්න පුළුවන්. ඒක ජීවහා ප්‍රසාදයේ සම්බන්ධ කාරණයක්. හැබැයි දැන් සීනු හඬට කොහොමද කෙලවුණන්නේ? ආ ඒ තමයි අර අපේ මනසේ උපාදාන වීම නිසා සංඥා උපාදාන. එතකොට භාවනා කරන්න ගියාම හරියට ওই වගේ පටලැවිලි ඇති වෙනවා. දැන් ඉතින් අපි මේ උත්සාහ කරන්නේ ඔය සිද්ධ වෙන නාම රූප ධර්මයන්ගේ ප්‍රකෘතිතා විකෘතිතා හඳුනගන්න. ප්‍රකෘතියක් ඇති වෙනවා නම් ඒ ප්‍රකෘතිය කොහොමද සිද්ධ වෙන්නේ කියලා එහි හේතු ප්‍රත්‍ය අධ්‍යයනය කරන්නට ඕන විකෘතියක් ඇති වෙනවා නම් ඒ විකෘතිය ඇති වෙන්නේ කොහොමද කියලා හේතු ප්‍රත්‍ය අධ්‍යයනය කරන්න. ඉතින් එහෙම අධ්‍යයනය කළාම තමයි අපිට පුළුවන් වෙන්නේ විකෘතියක් නම් ඒක වළක්ව ගන්න. ඇයි ඒක මතුවෙන හේතු ප්‍රත්‍ය හඳුනාගත්තා. එනිසා විදර්ශනා භාවනාවේදී වැරදීම් සිද්ධ වුණාට ඒ ගැන බියපත් වෙන්න එපා. වැදගත් වෙන්නේ එතන වැරදුනා කියන බවත් ඒ වැරදුනේ කොහොමද කියන බවත් වටහා ගැනීම. එහෙම වැටහෙන්න වැටහෙන්න තමයි එතනත්ත පරිණත වෙන්නේ. දැන් මට ඔච්චර ඔය වැරදීම් වෙලා තියෙන නිසා තමයි අද මට මේ ටික කියන්න පුළුවන්. <laughs> එහෙම වෙනවා කියන්නේ. දැන් මගේ ජීවිතේ වැරදි කවදාවත්ම සිද්ධ වෙලා නැත්තම් මං කොහොමද ආනාපාන සතිය වන්නකොට මෙහෙම වෙන්න පුළුවන් මෙහෙම වෙන්න පුළුවන් කියලා කියන්නේ. ඒ නිසා විදර්ශනා මාර්ගයේදී වැරදීම් කියන ඒවා පොදු පොදු ලක්ෂණ. මොකද අපි මේ නොකල දෙයක් මේ කරන්න උත්සාහ කරන්නේ. නුපුරුදු දෙයක් නේ පුරුදු වෙන්න උත්සාහ කරන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පත්තයානෝ විසං අගත පුබ්බක්. පෙර නොගිය විරූ දිශාවකටයි මේ යන්න හදන්නේ. ඉතින් එතකොට මඟ සලකුණු වරදිනවා, පැටලෙනවා. ඒක ඒක පොදු දෙයක්. හැබැයි ඒ ගැන කනගාටු වෙන්නට නෙමෙයි මෙන්න මේ වගේ අපි ඒවා Tamanට තනියෙන් විග්‍රහ කරගන්න බැරි ඒ සම්බන්ධව පුරුදු පුහුණු වුණු ගුරුවරයෙක්ගෙන් ඒ සම්බන්ධව විමසන්න ඕන. හැම ගුරුවරයා මේකට සුදුසු නැහැ. දැන් අපි හිතමු ධාන භාවනා කරන්නේ කොහොමද කියලා මගෙන් ඇහුවොත් මට ඒක කියා දෙන්නට ශක්තියක් නැහැ. ඒකට හේතුව තමයි ධාන භාවනාව මම ප්‍රගුණ කරලා නැති නිසා. ඉතින් මම පුහුණු කරලා තියෙන යම් කරුණක් ගැන මගෙන් ඇහුවොත් මට පුළුවන් ඒකට දන්නා ප්‍රමාණයෙන් යම් අක පෙන්වීමක් කරන්න. ඉතින් ඒ වගේ අපි ගුරුවරයෙක් ඇසුරු කරනකොට අපට අවශ්‍ය වෙච්ච පමණට වෙනත් කරුණු පිළිබඳ ප්‍රවීණ වෙච්ච පමණට අපට භාවනාව පිළිබඳ දේවල් විමසන්නට සුදුසු නැහැ. ඒ අපට අදාළ එහෙම නැත්නම් අපි අහගන්නට බලාපොරොත්තු වෙන භාවනා කොටස ඒ බඳු කර්මස්ථාන පුහුණු කරලා තියනවද? එහෙම තියනවා නම් තමයි උන්වහන්සේගෙන් ඒ බඳු කාරණයක් දැනගන්නට යෝග්‍ය වෙන්නේ. ඒක ගිහිද පැවිදිද කියන කතාවක් නෑ. ගිහි වුණත් පැවිදි වුණත් ඕනම කෙනෙක් අපට ගුරුවරයෙක් හැටියට තෝරගන්න පුළුවන් ඒ විෂය සම්බන්ධව යම් ප්‍රාමාණික පරිණත භාවයක් ඇති කෙනෙක්. අපි මට පොඩි සංකල්පයක් ගන්නවදී ගැටුවක් වෙනාමදී ඔව් චිත්තානුපස්සනා භාවනාව දියුණු කරලා තියෙනකොට ඒ වගේ ගැටුවක් කියන්නේ නැති කියලා මම හිතනවා. ඔව් ඇත්තටම දැන් ඒ දැන් මේ මහත්මයා කියන්නේ චිත්තානුපස්සනාව කරලා තියෙන කෙනෙකුට අර මුලින් කතා කළා වගේ ගැටලුවක් මතුවෙන්නේ නැහැ කියලා. චිත්තානුපස්සනාව කරලා තියෙනවා නම් ওই වගේ ගැටලුවක් ඇතිවීම අඩු වෙනවා. හැබැයි චිත්තානුපස්සනාව හැටියට අපි පුහුණු කරලා තියෙන්නේ අර සිත විග්‍රහ කර ගැනීම වුණාට දැන් මේ සිදුවීමකට කොහොමද සිත බලපාන්නේ කියන තැන අපි පැහැදිලි කරගෙන නැතිනම් අපිට ඒත් එතන පටලවෙන්න පුළුවන්. මොකද අපි දහම් කරුණු හැටියට යමක් දැනගෙන පුහුණු කරලා තියෙන්න පුළුවන්. ඒක තව කාරණයක් එක්කලා බද්ධ වෙලා පටලවිල්ලක් ඇති වෙන්නේ කොහොමද කියලා අධ්‍යයනය කරලා නැතිනම් අපිට ඒක ප්‍රකට වෙන්නේ නැහැ. උදාහරණයක් ඇටියට කිව්වොත් අපේ රේරුකාණේ මහානායක හාමුදුරුව වෙනම ලියලා තියෙන වංචක ධර්ම. වංචක ධර්ම කියලා කියන්නේ කුසල ස්වરૂපයෙන් මතුවෙන අකුසල ಗುಣ ස්වરૂපේ මතුවෙනවා කෙලස්. එතකොට අපිට පෙනෙන්නේ අපිට දැනෙන්නේ අවංකවම එක ගුණයක් කියලා. ඒක කුසලයක්. නමුත් ක්‍රියාත්මක වෙන්නේ අකුසලයි. එතකොට චිත්තානුපස්සනාව පොතෙක් ප්‍රගුණ කළා වුණත් ඔය වගේ පටලැවිලි ඇති වෙන්න පුළුවන් ඒ අංශය ගැන අවධානය යොමු කරලා නැතිනම්. ඒ වගේම සංස්කාර ධර්මයන්ගේ අනන්‍ය ලක්ෂණ. දැන් ප්‍රඥාව වැඩෙනකොට අපිට වැටහෙන්නට ඕන කරුණ තමයි සංස්කාර ධර්මයන්ගේ ආවේනික ගති ලක්ෂණ මොනවද? ආවේනික ලක්ෂණ වලින් තමයි එකකින් අනිත් එකක් වෙන්කොට හඳුනාගන්නේ. එතකොට කුසලය හඳුනා ගන්න ලක්ෂණ මොනවද? අකුසලය හඳුනා ගන්න ලක්ෂණ මොනවද? ඒ ගැන පරිණත වෙච්ච ප්‍රමාණයට තමයි කුසල අකුසල වෙන් කරගන්නේ. ඊළඟට හේතුව කුමක්ද? ප්‍රත්‍ය කුමක්ද? ඒ හේතු ප්‍රත්‍යයෙන් ජනිත වෙන ඵලය කුමක්ද? ඒ හේතුඵල ධර්ම න්‍යාය පිළිබඳ පරිණත වෙන ප්‍රමාණයට තමයි අපිට දේවල් පැහැදිලි කරගන්න. ඊළඟට අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන පොදු ලක්ෂණ, සාධාරණ ලක්ෂණ. ඒවා ගැන අපි විග්‍රහ කරගෙන තියෙන ප්‍රමාණයට තමයි අපිට ඒක නිවැරදිව දකින්න. ඊළඟට චතුරාර්ය සත්‍ය. ගැටලුව ඒකට හේතුව, ඒ හේතුව වෙනස් කිරීම, ඒ සඳහා කළ යුතු දේ. ඉතින් ඔන්න ඔය විදිහට හැම පැත්තක්ම අපි පුහුණු කරලා තියෙන තියෙන ප්‍රමාණයට තමයි අපිට ගැටලු निराකරණය කරගන්න පුළුවන් වෙන්නේ. එතකොට යම් ප්‍රමාණයකට චිත්තානපස්සනාව පුහුණු කරලා තියෙනවා නම් ඒ වගේ ගැටලු ඇතිවීමේ සම්භාවිතාව අඩු වෙනවා. හැබැයි Taman පුහුණු නොකළ පැත්තකින් නැවත ප්‍රශ්නයක් එන්න පුළුවන්. එතකොට අර විදිහට විශ්ලේෂණය කිරීමෙන් තමයි ඒ පිළිබඳ පරිණත භාවය ඇති කරගන්නේ. ඊළඟට අහලා තියෙනවා ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනාවේදී දැනෙන දැනීම් මෙනෙහි කරන අයුරු පහදා දෙන්නේ. උදාහරණයක් ලෙස රිදීම. ඒකට නම් එතකොට දැනටම අපි උත්තරේ කිව්වනේ නේද? එතකොට දැනට දැනෙන දැනීම රිදීමක් ඇති වෙනවා නම් ඒ රිදීම කොහොමද? දැන් අපි පෙර දිනේ හිත සිහිපත් කළා ආනාපාන සතිය ප්‍රගුණ කරද්දී සමතයක් හැටියට පුහුණු කරනවා නම් අමතර කාරණා වලට අවධානය යොමු කරන්නේ නැහැ. අමතර කාරණයකට අපේ සිත යොමු වුණත් ඒකෙන් ඉක්මනට ඉවත් කරලා අර ආනාපාන සති අරමුණෙහිම පවත්වනවා. හැබැයි දැන් අපි විදර්ශනාව හැටියට පුහුණු කරනකොට අපිට පුළුවන්කම තියෙනවා ආනාපාන සතිය පාදක කොටගෙන ඒ ඇතිවෙන රිදීම ඒ ඇතිවෙන වේදනාව දැන් අපි අද උදේ කතා කළේ ඒ කොටසනේ එතකොට සුඛපටි සංවේදී පීතිපටි සංවේදී එතකොට ඒ සුඛය පීතිය දැනෙමින් ඒ ගැන අවධානය යොමු කරමින් ආනාපාන සතිය පවත්වන්නට පුළුවන්. හැබැයි මේ විදිහට කායික වශයෙන් වෙනත් තැනක අපට වේදනාවක් ඇති වෙනවා නම් ඒක ආනාපාන සතියට සම්බන්ධ කාරණයක් නෙමෙයි. එතකොට අපට ඒ රිදීම ඇති වෙන තැන ගැන වෙනම අවධානය යොමු කරලා ඒ පිළිබඳව වේදනානුපස්සන සතිපට්ඨානෙ පුහුණු කරන්න පුළුවන්. එහෙම පුහුණු කරලා ඒක සංසිඳුණොත් අපිට නැවත ආනාපාන සතියට එන්න පුළුවන්. ඉතින් නැවත ආනාපාන සතියට පැමිණිය යුතුමයි කියලා නියමයක් නැහැ. විදර්ශනාවේදී අවශ්‍ය වෙන්නේ අපට සතිය, සම්පජඤ්ඤය, වීර්ය මේවා ප්‍රගුණ කිරීමනේ. එතකොට පැමිණෙන පැමිණෙන කරුණොත් එක්ක වඩා ප්‍රකට වෙන ප්‍රකට වෙන අරමුණත් එක්කලා අපිට විදර්ශනාව ඉදිරියට ගෙනියන්න පුළුවන්. ඉතින් අවශ්‍ය නම් කෙනෙකුට අර ආනාපාන සතියෙහිම සිත පිහිටුවාගෙන ආස්වාස ප්‍රස්වාසය පාදක කොටගෙනම අර දැනෙන වේදනාවන් දිහා බලන්නටත් පරිණත භාවයක් ඇති කරගන්න පුළුවන් කාලයක් ප්‍රගුණ කරනවා. ඉතින් ඒ ඒ හැකියාව ඇති වෙන තාක් කල් අපිට වෙන වෙනම තමයි ඒවා කරන්න වෙන්නේ. සහනශීලී අවස්ථාවේදී ආනාපාන සතිය කරගෙන ගිහිල්ලා කටුක පීඩාවන් දැනෙන අවස්ථාවේදී ආනාපාන සතියට වඩා අර වේදනාව නම් ප්‍රකට වෙන්නේ අපිට සිද්ධ වෙනවා මුල් අවස්ථාවේදී වේදනාව ගැන වෙනම අවධානය යොමු කරන්න. ඉතින් කාලයක් ප්‍රගුණ කරනකොට අපිට ඊට වඩා ඒ හැම කරුණක්ම දකිමින් සිහිය පවත්වන්නට පුළුවන් තැනකට මනස ගෙනෙන්න හැකි වෙනවා. ඊළඟට අහලා තියෙනවා ස්වාමීන් වහන්ස මම සෑහෙන කාලයක් ආනාපාන සති භාවනාව වඩමි. ප්‍රීති පටිසංවේදී හා සුඛ පටිසංවේදී යන අවස්ථා දක්වා භාවනාව වැඩේ. එහෙත් ඉන් එහාට භාවනා නොවැඩේ. හේතුව චිත්ත සංකාර ලෙස ගත යුතු අරමුණ නොඇතීමයි. භාවනාව දියුණු කර ගැනීම සඳහා උපදෙස් ලබා දෙනවා. එතකොට දැන් අපි භාවනා කරනකොට ප්‍රීතිය ඊළඟට සුඛය මේවා වඩා ප්‍රකට කාරණා. හැබැයි චිත්ත සංඛාර කියලා කියන එක ඊට වඩා සූක්ෂම කාරණා. ඒක විශේෂයෙන් අවධානය යොමු කරලා දැන් ප්‍රීතිය සහ සුඛය කියන එක සිතට දැනෙන කාරණා. චිත්ත සංඛාර කියලා කියන්නේ සිත උපදවන්නට පදනම් වෙන කාරණා. එතනත් සංඥා වේදනා දෙක තමයි. ඉතින් මේ සංඥා වේදනා දෙක කොහොමද ඇති වෙන්නේ එතන කියන එක අපි උදෑසන ධර්මදේශනාවේදී පැහැදිලි කළා. ආස්වාස ප්‍රස්වාස වායෝ ධාතුව පිළිබඳ අවධානය යොමු කරනකොට මේ ආස්වාසයයි මේ ප්‍රස්වාසයයි කියන සංඥාව. ඒ සංඥාවෙන් තමයි ආස්වාස ප්‍රස්වාසය හඳුනගන්නේ. දැන් පඨවි ධාතුවට වඩා වායෝ ධාතුවේ වෙනස අපි හඳුනා ගන්නවා. අපි නාසිකාග්‍රයට හෝ තොලාග ස්පර්ශ වුණාට තොල හරි නාසිකාග්‍රය හරි නෙමෙයි වායුව කියලා හඳුනගන්න. තොල හෝ නාසිකාග්‍රය කියන එක පටවි ධාතුව. එතන ස්පර්ශ වෙන දේ තමයි වායෝ ධාතුව හැටියට අපි හඳුනාගන්නේ. එතකොට මේ හඳුනාගන්නේ මොකෙන්ද? ඊට අදාළ සංඥා. එතකොට ඒ වගේම එතන යම්කිසි අපට විඳින්නට පුළුවන් සුඛ හෝ දුක්ඛ හෝ උපේක්ඛා හෝ යම් විඳීමක් ඇති වෙනවා. ඒ සංඥා සහ වේදනා කියන දෙක මත තමයි ඒ කියන කාය විඥානය සක්‍රිය ඉතින් මේවා එහෙම පෙන්වුවට අනික් අතට ඕනනම් කෙනෙකුට තර්ක කරන්න පුළුවන් සංඥා වේදනා කියන්නේ චෛතසික දෙකක්. චෛතසික ඇති වෙන්නේ කොහොමද සිත ඇති වෙන්නේ නැතුව? එහෙම ප්‍රශ්න කරන්න පුළුවන් නේද? සිත ඇති වුණොත් තමයි චෛතසික ඇති වෙන්නේ. ඒතකොට හිත ඇති වෙලාද චෛතසික ඇති වෙන්නේ? චෛතසික ඇති වෙලාද හිත ඇති වෙන්නේ? නැහැ. පෙර පසු නොවි. පෙර පසු නොවි ඇති වෙන්නේ. ඒ නිසා මේකෙන් පස්සේ ඒක ඒකෙන් පස්සේ මේක කියන්න බෑ. එක්කයි ක්‍රියාත්මක වෙන්නේ. හැබැයි ඒකට මූලය වෙන සාධක දෙක තමයි මේ විදිහට ප්‍රධාන කොට දක්වන්නේ. ඒ නිසායි ඒක චිත්ත සංඛාරය හැටියට දක්වන්නේ. ඉතින් මේ බඳු කරුණු ටිකක් විමසා බලලා හඳුනාගත යුතු කාරණා. ඊළඟට ඉන් ඉදිරියට කොහොමද විදර්ශනාව කරන්න කියලා අහලා තියෙනවා. ඉතින් ඒ කොටස් අපි ලබන මාසවලදී චිත්ත සංඛා ඒ කියන්නේ සිත කොහොමද හඳුනා ගනිමින් භාවනා කරන්නේ ඊළඟට ධර්මතා අනිච්චානුපස්සන ආදී ඒ ධර්මයන් දකිමින් කොහොමද ආනාපාන සති භාවනාව කරන්නේ කියලා ඉදිරි දිනවල පැහැදිලි කරනවා. එතකොට ඒවත් එක්කලා තව ටිකක් පැහැදිලි කරගන්නට පුළුවන්. දැනට ඒ දැනෙන ස්වභාවයත් එක්කලා ආනාපාන සතිය පුහුණු කරගෙන යාම ප්‍රයෝජනවත් වෙනවා. ඊළඟට අහලා තියෙනවා අවුරුදු 5ක පමණ එහා සිට ආනාපාන සතිය වඩන මාහට මෑතක සිට ත්‍රිවිධ රත්නය වන්දනා කරන අවස්ථාවේ සිට මාගේ ශරීරය මද සුළඟට වැනෙන මලක් ලෙස සෙමෙන් සැලෙන බව මට දැනේ. මෙය මායාවක්ද යථා ස්වභාවයක්ද පහදා ඒක මායාවක් නෙමෙයි. මායාවක් නෙමෙයි හැබෑ ස්වභාවයක් තමයි. හැබැයි ඒ හැබෑ ස්වභාවය ජනිත වෙන්නේ වැරදි උපාදානයක් නිසා. අර කෙලවුණන එකේම අනිත් වැඩේ මේ. <laughs> ආස්වාස ප්‍රස්වාසයට අවධානය යොමු කළාම අපේ සිතට අරමුණු වෙන්නේ වායෝ ධාතුවනේ. ඒ වායෝ ධාතුවේ තියෙන චලනයට අනුරූපීව අපේ කය සෙමින් සමහර වෙලාවට සැලෙන්නට ගන්නවා. එතකොට අපි සිහියෙන් නොසිටියොත් කලක් යද්දී ඒක ඇබ්බැහි වෙනවා. ඊට පස්සේ අර ආස්වාස ප්‍රස්වාසයේ ලතාවට කය හිමින් හිමින් චලනය වෙන්නට ගන්නවා. ඊට පස්සේ ඒකේ පොඩි ආස්වාදයක් දැනෙන්න ගන්නවා. ඒ ආස්වාදය නිසා හැමතිස්සේ මේක පවත්වාගෙන යනවා Tamanටත් නොදැනුවත්ව. මම කිව්වේ වේදනාව මෙනෙහි කර කර ඉන්නකොට ගල්වඩුවා බෝරේ ගහන්නට මිටියෙන් අර කටුවට ගන්නකොට අන්තිමට මගේ වේදනාව ඒ මනුස්සයාගේ මිටි පාරත් එක්ක බද්ධ වුණා. බද්ධ වෙලා අර මනුස්සයා යකඩයට ගහන ගහන පාරක් පාසා මගේ වේදනාව වතු වෙනවා. හරියට මට මිටියෙන් ගහනවා වගේ. දැන් ඒ වගේ වැඩක් තමයි මේ සිද්ධ වෙන්නේ. අර වායෝ ධාතුව අරමුණු කරනකොට ඒ ඇති වෙන සැහැල්ලුවයි ඒ දැනෙන දෙයි එක්කලා සියුම් චලනයක් කයේ ඇති වෙන්න පුළුවන්. හැබැයි ඒ ඇතිවීම වරක් දෙකක් සිද්ධ වෙනකොට අපි ඒක සිහියෙන් තේරුම් අරගෙන වෙනස් කරගත්තේ නැත්නම් වලක්වගත්තේ නැත්නම් පාලනය කරගත්තේ නැත්නම් ඒක භාවනාවේ දියුණුවක් හැටියට ඒක ගතසිත සැහැල්ලු වෙනකොට සංහිඳනකොට එහෙම දෙයක් වෙනවා. එහෙම දෙයක් වෙන්න ඕන වගේ එකක් කලක් යද්දී බද්ධ වෙනවා. ඒ බද්ධ වුණාට පස්සේ අන්තිමට නොදැනුවත්වම ආස්වාස ප්‍රස්වාසයට අවධානය යොමු කරනකොටම දැන් අපි ටිකෙන් ටික ඉස්සරහට පස්සටම පැද්දෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ බුදුන් වදින්න ගියාට පස්සේ එතනදි හිතේ යම්කිසි සංසුන් ගතියක් ඇති වෙනවනේ දැන් ආනාපාන සතිය වඩලා පුරුදු කෙනාට අනිත් වැඩ කරන්න ගියා වුණත් ඉක්මනින් අවධානය යොමු කරන්න පුළුවන් ආස්වාස ප්‍රස්වාසය. එතකොට දැන් බුදුන් වහන්සේ ගිහිල්ලා ગાතා කියන අතරෙත් අර ආස්වාස ප්‍රස්වාස වායුව ගැන අවධානය යොමු වෙනවා. යොමු වෙච්ච ගමන් ඒකත් එක්ක බද්ධ වෙච්ච චලනය ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ නිසා ඒක විකෘතියක් නෙමෙයි. හැබැයි ඒක අවශ්‍ය දෙයක්ුත් නෙමෙයි. ඒක භාවනාවේ කොටසක් නෙමෙයි. භාවනාවට අවශ්‍ය දෙයක් නෙමෙයි. ඒක එක්තරා වැරදි උපාදානයක්. ඇබ්බැහිය. ආස්වාදයට බැඳීම නිසාත් එහෙම සිද්ධ වෙනවා. ඒ සමහරුන්ට එහෙම වෙනවා. ඒ කියන්නේ ඒ චල ඒ සියුම් චලනයත් එක්කලා පොඩි සහනශීලී ගතියක් දැනෙන්න ගන්න. ඒකත් එක්කත් බැඳෙනවා. සමහර වෙලාවට ඒකෙන් 아무තු සහනයක් නැති වුණාට තමන් හිතනවා භාවනාව දියුණු වෙනකොට තමයි මෙහෙම වෙන්නේ කියලා. ඒ මොකද දැන් අර නිකම්ම අපි ඉන්නකොට එහෙම වෙන්නේ නැහනේ. භාවනාවට යොමු වුණාම නෙවෙන්නේ. එතකොට ඒක භාවනාවේ දියුණුවේ ලක්ෂණයක් හැටියට අපේ මනසේ උපාදාන වෙනවා. එතකොටත් අපි ඒකට ප්‍රිය වෙනවා. අනික් අතට. ඒ විදිහට එකම මානසික தත්ත්වෙ නෙමෙයි එක් එක්කෙනාට විවිධ මනෝභාවයන්ගෙන් මේක උපාදාන වෙන්න පුළුවන්. ඒ නිසා එක විකෘතියක් හෝ රෝගයක් හෝ නෙමෙයි භාවනාවේ කොටසකුත් නෙමෙයි භාවනාවට අවශ්‍ය දෙයක්ුත් නෙමෙයි වැරදි අල්ලා ගැනීමක් එක්කලා ඒ කියන්නේ යම් අවස්ථාවක සිද්ධ වෙච්ච සියුම් කය වෙනස්කමක් අපි ඒක දැඩිව ග්‍රහණය කර ගැනීම නිසා සිද්ධ වෙන ගැටලුව. ඔව් විපල්ලාස කියන්නේ විපල්ලාස කියලා කියන්නේ ඇත්තටම දැන් විපල්ලාස තුනක් තියෙනවානේ සංඥා විපල්ලාස චිත්ත විපල්ලාස පිත්ති විපල්ලාස. එතකොට විපල්ලාස කියලා කියන්නේ වැරදි හඳුනා ගැනීම. ඒ වැරදි හඳුනා ගැනීම සංඥා විපල්ලාස කියන්නේ. එතකොට වැරදි හඳුනා ගැනීම නිසා වැරදි මනෝභාවයක් මතුවෙනවා. එතකොට වැරදි මනෝභාවය නිසා වැරදි දෘෂ්ටියක් එතකොට මෙතනත් එක්තරා ආකාරයක විපල්ලාසයක් තමයි ක්‍රියාත්මක වෙන්නේ. අර භාවනාවේ අංගයක් හැටියට මේ මේක සම්බන්ධ කරගන්න. සම්බන්ධ කරගෙන වැරදි සංඥාවක් ගන්න. එහෙම නැත්නම් මේක තමයි භාවනාවේ දියුණුව ප්‍රකට කරන ලක්ෂණය කියලා වැරදි සංඥාවක් ගන්න. ගත්තන් පස්සේ ඒක මනසට ප්‍රිය ඒ සම්බන්ධව මනෝභාවයන් හට ගන්නවා. ඊට පස්සේ ඒක දෘෂ්ටියක් බවට පත් වෙනවා කාලයක් ගන්න. ඊළඟට අහලා තියෙනවා ස්වාමීන් වහන්ස ආනාපාන සති භාවනාවේදී කයේ සැහැල්ලු භාවයත් සමග හුස්ම රැල්ල ඊටාම කෙටි වී සියුම් භාවයටපත් වෙනවා. වෙනත් අරමුණු කරා සිත යොමු වුවද පහසුවෙන් නැවත හුස්මට අරමුණු අරමුණු කළ හැකියි. ඉන් ඉදිරියට භාවනාව වැඩි යුතු ආකාරය පහදා දෙන්න. එතකොට හුස්ම රැල්ල කෙටි වීම, සියුම් වීම, සැහැල්ලු බව වෙනත් අරමුණකට ගියා වුණත් පහසුවෙන් ආපහු අරමුණට ගත හැකි බව. එතකොට මේවා හොඳ ගති ලක්ෂණ. එතකොට මෙන් ඉදිරියට කොහොමද කරගෙන යන්නේ කියලා යහන්නේ. ඒ කරගෙන යා යුතු ක්‍රමය තමයි දැන් අපි මේ කොටසින් කොටස පැහැදිලි කරන්නේ. උදෑසන ධර්මදේශනාවේදී ආනාපානය කායානුපස්සනාවක් හැටියට වඩන සතරාකාරයක් තියෙනවා වේදනානුපස්සනාවක් හැටියට වඩන සතරාකාරයක් තියෙනවා හැබැයි ඒ කායાનුපස්සනා වේදනානුපස්සනා චිත්තානුපස්සනා ධම්මානුපස්සනා හැටියට වඩන්නේ ආනාපාන සතියෙන් වෙන් වෙලා නෙමෙයි ආනාපාන සතිය තුළම ඉඳින්මින් එහෙම නැත්නම් ආස්වාස ප්‍රස්වාසය ගැනම සිහිය පිහිටුවා ගනිමින් ඒ ක්‍රියාවලිය තුළ දැනෙන භෞතික ස්වરૂපයන් වේදනාවන් ඒ වගේම මානසික ස්වરૂපයන් සහ ධර්මතාවයන් පැහැදිලි කර ගැනීමයි එතනදී කරන්නේ. එතකොට ඒ කොටස් ටික අපි ඉදිරියේදී පැහැදිලි කරලා දෙනවා. ඒ අනුව ටිකෙන් ටික ඉදිරියට පුහුණු වෙන්න පුළුවන්. ඊළඟට තවත් ප්‍රශ්න කීපයක් අහලා තියෙනවා. ඒක ආනාපාන සතියටම අදාළ නොවුනත් භාවනාව සම්බන්ධ සමහර කාරණා ස්වාමීන් වහන්සේ අනිත්‍ය සංඥාව වඩන ආකාරය පහදා දෙන්න. දැන් අනිත්‍ය සංඥාව කියලා කියන්නේ දැන් අර මේ මහත්මයා ඉස්සල්ලා සිහිපත් කළානේ සංඥා විපල්ලාස. ඒ කියන්නේ විපල්ලාස කියලා විපල්ලාස කියන්නේ විකෘතිය. විකෘතිය ජනිත වීමේ ආරම්භය තමයි සංඥා විපල්ලාසය. සංඥා විකෘතිය. සංඥා විකෘති කියලා කියන්නේ දැන් අපේ සිත ජනිත වෙන්න සංඥා වේදනා මතනේ. එතකොට ඒ සංඥාවෙන් අපි අරමුණ හඳුනාගන්නේ කෙසේද? ඒ අනුව තමයි සිත ක්‍රියාත්මක වෙන්නේ. උදාහරණයක් හැටියට ගත්තොත් දැන් රාත්‍රී කාලේ අපි ටිකක් අඳුරු තැනක ටිකක් සැකෙන් බයෙන් අඩිය තියනකොට සීතලට මොනවා හරි රබර් ටියුබ් කෑල්ලක් හරි ටයර් කෑල්ලක් හරි පෑගුණොත් එහෙම එක පාට සර්පෙක් කියලා අපි කෑ ගහගෙන ආපස්සට දුවන්න පුළුවන්. එතකොට පෑගුණේ රබර් කෑල්ල. හැබැයි ඒකෙන් සංඥාව ගත්තේ සර්පය කියලා. සර්පය කියන සංඥාව එනකොටම ඊට අදාළ බිහිතිය මතුවුණා. සංඥා විපල්ලාසෙන් චිත්ත විපල්ලාසෙ. විකෘති සංඥාවක් ගත්තු නිසා විකෘති මනෝභාවයක් එතකොට අන්න ඒ විදිහට අර වැරදි සංඥා ගත්තු ගමන්ම අපේ චින්තන රටාව වැරදි පාරකට හැරෙනවා. ඒ චින්තන රටාව වැරදිච්ච ගම අපි සමහර කාරණා පිළිබඳව වැරදි දෘෂ්ටි ඇති කරගන්නවා. දැන් ආත්ම දෘෂ්ටිය අපට ඇති වෙන්නේ එහෙම. මුලින්ම මේ සත්ත්ව පුද්ගල සංඥාව ඇති වෙනවා. ඒ කියන්නේ ඒකට කියනවා ඝන සංඥාවයි කියලා. ඝන සංඥාව කියන්නේ මොකේද? නාම රූප ධර්මයන්ගේ සූක්ෂම භාවය සහ වේගවත් බව අපේ ඉන්ද්‍රයන්ට ගෝචර නොවන නිසා ඒවා එකක් විදිහට අපට පේන්නට ගන්නවා සමූහයක්. ඒක හඳුන්වනවා සමූහ ඝණය කියලා. දැන් අග්ගලා ගෙඩියක් ගත්තන් පස්සේ ඒකේ තියෙන්නේ අග්ගලා ගෙඩිය එකක් වගේ අපට පේනවා. හැබැයි ඒකේ තියෙන කුඩා පිටි අංශු සමූහයක්. ඒ සමූහය වෙන් වෙලා පේන්නේ පැණි ටික දාලා එකට ඇනුවෙන් පස්සේ අපිට එකක් විදිහටයි දැනෙන්නේ. ඒක තමයි සමූහ ඝණය කියන්නේ. ඊට පස්සේ සන්තති ගණය. සන්තති ගණය කියලා කියන්නේ ඒ අග්ගල ගෙඩිය අපි මේසෙ උඩ තියලා පීරිසිය වහලා තියනවා. ඊට පස්සේ ඊයේ ඒ අග්ගල ගෙඩිය තිබුණා. අද උදේ බලනකොටත් ඒ අග්ගල ගෙඩිය හැමම තියෙනවා. හෙට බලනකොටත් ඒක හැමම තියෙනවා. දැන් අපිට හිතෙනවා මම ඊයේ හදාපු අග්ගල ගෙඩිය තමයි මේ තියෙන්නේ කියලා. ඇත්තටම ඊ හදපු අග්ග ළඟදී නෙමෙයි තියෙන්නේ. ඒ හදන වෙලාවේ තිබිච්ච රූප කොටාස බිඳිලා ගිහිල්ලා දැන් මේ තියෙන්නේ ඒ රූප කොටාස වල ඊළඟට ඊළඟට මතුවෙච්ච රූප පරම්පරාවයි දැන් මේ අග්ග ළඟදී හැටියට පේන්නේ. නමුත් අපිට මේ වෙනස තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැති වෙනකොට අපිට හිතෙනවා ඊයේ හදපු අග්ගලාගෙඩිය තාමත් මේ මේස උඩ තියනවා කියලා. ඒ මොකක්ද? සන්තති ඝණය. සන්තති ඝණය කියලා කියන්නේ අකණ්ඩ પરම්පරාවක් හැටියට ක්‍රියාත්මක වෙනවා. ඒ પરම්පරාව පෙනෙන්නේ නැහැ. අර දැන් අග්ගලා gediya හැටියට ගත්ත එක මෙතන සියුම් පිටි කුඩු ටිකක් තියෙන්නේ කියන එක පේන්න තියෙන නිසා අග්ගලා gediyak කියලා ගත්තා. එතකොට එතන සමූහ ගණය ඊයේ හදපු අග්ගලා gediya අද වෙනකම්ම තිබුණා කියලා ගන්නේ ඒ සම්පතිය, પરම්පරාව වෙන වෙන වශයෙන් ප්‍රකට වෙන්නේ නැහැ. අපිට එතනදී හැඟෙනවා මේ ඊයේ හදපු එකම තමයි මේ තියෙන්නේ. ඊළඟට සම්පති ගණ සමෝහ ගණ සම්පති ගණ ඊළඟට කෘත්‍ය ගණ කෘත්‍ය ගණ කියලා කියන්නේ සමහර ක්‍රියාවන් තියෙනවා ඒ ක්‍රියාව සිද්ධ වෙන්නේ නාම රූප ධර්ම සමූහයක එකතු වෙයි එකකින් නෙමෙයි හැබැයි නාම රූප ධර්ම ගොඩාක් එකතු වෙලා කරනකොට අපිට එකක් හැටියට දැනෙනවා දැන් අපි හිතමු ඇසින් රූපයක් දකිනවා දකිනකොට ඕක සිද්ධ වෙන්න චිත්ත වීති දහස් ගණනක් ලක්ෂ ගණනක් ඇති වෙනවා. බාහිර ආයතනයයි ආධ්‍යාත්මික ආයතනයයි දෙකම චක්කු රූප දෙකම ක්‍රියාත්මක වෙනවා. ඒතර මේ සමස්ත ක්‍රියාවලිය අපිට විග්‍රහ කරගන්න බෑ. මට පෙනුණා. මම දැක්කා. එච්චරයි. ඒ සමස්ත ක්‍රියා පටිපාටියම එක් ක්‍රියාවක් හැටියට පූර්ණණය කරගෙන දකින. ඒක තමයි කෘත්‍ය ගණය. එලකට ආරම්මන ගණය කියලා කියන්නේ ඉන්ද්‍රියන්ගෙන් අරමුණු ගැනීමේ සංසිද්ධිය. අපි අර කලිනුත් කියලා තියෙනවා භවාංග චිත්ත පරම්පරාව චලනය වෙලා ඛණ්ඩණය වෙලා ඊළඟට පංචද්වාර වජන සිත ඊළඟට චක්කු ඇහැටනම් අරමුණේ උනේ චක්කු විඥානය ඊට පස්සේ සම්පටිච්චන ඊළඟට සම්තිරණ ඊළඟට වොත්තපන ඊළඟට ජවන් සිත් හතක් ඊළඟට තදාරම්මන ඊට පස්සේ භවංග දැන් මේ සිත් වැලකින් සිද්ධ වෙන කාර්ය අපට දැනෙන්නේ මම දැක්කා කියන එකක් හැටියට එක සල්ප මාත්‍ර සිද්ධියක් හැටියට අන්න ඒ විදිහට ඝන සංඥාව කියලා කියන්නේ මේ සමූහ ඝන, සම්පති ඝන, කෘත්‍ය ඝන, ආරම්භන ඝන කියන සතරාකාරයෙන් අපට මේ නාම රූප ධර්මයන් සූක්ෂම නිසා ඒවා වේගවත්ව ඇතිවෙමින් නැතිවෙමින් පවතින නිසා ඒ සූක්ෂම බවත් වේගවත් බවත් අරමුණු කළ නොහැකි නිසා ඇතිවෙන වැරදි වැටහීම. ඒ වැරදි වැටහීම නිසා තමයි අපිට මෙතන සත්වයක් ඉන්නවා කෙනෙක් ඉන්නවා. දැන් මේ මට තමයි පෙනෙන්නේ. මට තමයි එහෙම හිතුනේ. මට තමයි දැන් මේ කියන ඒවා අවබෝධ වුනේ. මම තමයි දැන් මේ කියන්නේ. ඔහොම හිතෙනවා. අර වැරදි සංඥාවනේ. ඒ වැරදි සිතුවිල්ල දීර්ඝ කාලයක් පවතිනකොට වැරදි දෘෂ්ටියක් ඇති වෙනවා මම කෙනෙක් පුද්ගලයෙක් සත්‍යේ ආත්මයක් කියන දෘෂ්ටි. අන්න සංඥා විපල්ලාසයෙන් චිත්ත විපල්ලාසයෙන් චිත්ත විපල්ලාසයෙන් දිට්ඨි විපල්ලාසයෙන්. දැන් මේක ලෙහන්න පටන් ගත්තට පස්සෙත් ආය අපිට මුලින්නම් පටන් ගන්න වෙනවා. සංඥාවනේ විකෘති උනේ. දැන් අපි ප්‍රකෘති සංඥා ගොඩනගන්න උත්සාහ කරනවා. මොකද්ද ප්‍රකෘති සංඥා? අනිත්‍ය වූ සංස්කාර නිට්ටය වශයෙන් දැක්කා. දැන් අපට නිට්ටයයි කියන දෘෂ්ටියක් ඇති වෙලා තියෙනවා. දැන් මෙතන ඉන්න අයගෙන් අහුවොත් එහෙම සංස්කාර ධර්මයන් අනිත්‍යද නිට්ටයද කියලා මේ අය කියයි සංස්කාර අනිත්‍යයි. අනිත්‍යයි කිව්වා වුණාට ඉන්නේ නිට්ටය දෘෂ්ටියේ. ඇයි අනිත්‍ය දෘෂ්ටියේ ඉන්නවා කියලා කියන්නේ? අපි වැඩ කරන්නේ අපි තීරණ ගන්නේ ඒ නිත්‍ය දෘෂ්ටියේ ඉඳගෙන. හෙට මම මෙහෙම කරනවා. අනිද්දා මෙහෙම කරනවා. ඒ ඒ තීරණ ගන්නෙ මොකද්ද? මේ හෙට වෙනකම් මේ මම ඉන්නවා. අනිද්දා වෙනකම් ඉන්නවා. එතකොට ඒ ඒ දෘෂ්ටියේ ඉඳගෙන එතකොට අන්න ඒ විදිහට අපිට කියන කාරණේ වැටහුණාට දෘෂ්ටිමය වශයෙන් අපි ඉන්න තැන ඊට වඩා වෙනස්. ඉතින් මේක එකපාරට මේක අනිත්‍යයි මෙතන සත්වයක් නෑ පුද්ගලයෙක් නෑ ආත්මයක් නෑ කිව්වට මේ කතාව ඒත්තු යන්නේ තහවුරු වෙන්නේ. තහවුරු කරන්න නම් අර මුල ඉඳලා පොඩ පොඩ පොඩ පොඩ වෙනස් කරන්න වෙනස් කරනම් මුලින් අනිත්‍ය ගැන අහන්න අනිත්‍ය ගැන කියවන්න ඕන. අනිත්‍ය ගැන හිතන්න ඕන. ඊට පස්සේ ටික ටික ඒ හැම කරුණක් දිහාම බලනකොට අනිත්‍ය සංඥාවෙන් බලන්න. දෙපාරක් දකින්නේ නැහැ. දෙපාරක් දකින්නේ නැහැ. ඒක ඒක අපිට කරුණක් හැටියට වැටහෙනවා. හැබැයි අපිට ඒක තේරෙන්නේ ඒ තේරෙන්නේ නැති නිසා මූලික වශයෙන් අපි පුරුදු වෙනවා මේවා ස්ථිර දේවල් නෙමෙයි. මේවා නিত্য නැහැ කියන ඒ සංඥාව ඇති කරගන්න. ඒතර යමක් දිහා දකිනකොටම ඒක විනාශ වෙන දෙයක් හැටියට දකින්න. ඒ ගැන හිතන්න. ඒ අදහසින් ඒ දිහා බලන්න පුරුදු වෙනවා. දැන් දරුවා දිහා තමන් බලන්නේ නিত্য සංඥාවෙන්ද අනිත්‍ය සංඥාවෙන්ද? නিত্য සංඥාව. එතකොට දරුවා අනිත්‍යයි කියලා අපි දන්නවා. දැනගත්තා වුණාට අපි දරුවා ගැන හිතන්නේ, කල්පනා කරන්නේ, තීරණ ගන්නේ නিত্য සංඥාව. ඒ නිසා තමයි අපි කියන්නේ පොඩ්ඩක් වෙනස්කමක් ඇති වුණා. ආ දැන් මෙයා ඉස්සර වගේ නෙමෙයි. ඉස්සර නම් මෙහෙමයි. දැන් එහෙම නෙමෙයි. ඉතින් ඒකනේ අනිත්‍ය කියන්නේ. නමුත් අපි ඒක පිළිගන්න ලෑස්ති නෑ. අපි බලාපොරොත්තු වෙනවා එයා කුඩා කාලේ අපේ ඇඟේ දැවටිලා ආදරයෙන් සෙනෙහසින් අපට අනුකූලතාවය දක්වමින් එහෙම හිටියා වගේම දැන් එයා වැඩි හිටි වෙනකොටත් එහෙම කරන්න ඕනේ. දැන් එයා විවාහ වෙලා ගියාට පස්සෙත් අර මුලින් තිබිච්ච ඇඟලුම්කම් අපිත් එක්ක තියෙන්න ඕන. ඉතින් ඒ මොනවද? ඒවා තමයි නිත්‍ය සංඥා. නිත්‍ය සංකල්ප, නිත්‍ය දෘෂ්ටි. එතකොට දැන් අනිත්‍ය සංඥාව කියලා කියන්නේ අපි ඔය හැම එකක් දිහාම බලන්නට ඕනේ. මේ හොඳින් ඉන්නවා. හැබැයි හොඳින් හිටියට කොයි වෙලාවෙ වෙනස් වෙන්න බැරි කමක් නැහැ කියන බව දැනගෙන ඉතියා බලන්නට ඕනේ. ඒ කියන්නේ සැක කරන්න කියන එක නෙවෙයි. යථාර්ථය. දැන් සමහරු එහෙම අර ගිනිපෙල්ලෙන් දාච්ච මිනිස්සයා කලාමැදිරියටත් බයයි කියනවා වගේ සමහරුන්ට සමාජයෙන් හුත්තට බැට කෑවහම යම් යම් කරුණු වලට Taman අහු වුණහම ඊට පස්සේ ඔක්කොම සැක කරන්න ගන්න. මේ කියන්නේ ඒක නෙමෙයි. මේ කියන්නේ ඒ ධර්මතාවයන්ගේ ස්වરૂපය අපට දැනට ප්‍රකට නැතත් අඩුතරමින් ඒ සංඥාව මතු කරගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ දැන් මේ අනිත්‍ය සංඥාව මතු කරගත්තට පස්සේ අපි අනිත්‍ය පිළිබඳ චින්තනයට අනිත්‍ය පිළිබඳ දැක්මට ටිකෙන් ටික වැඩෙන්න ඕන. හැබැයි ඒ වෙනුවට අපට පටලැවිල්ලක් වෙනවා අනිත්‍ය සංඥාව වඩන්න ගියාම සමහර වෙලාවට. මොකද්ද සිද්ධ වෙන්නේ පටලැවිල්ල? අපි අනිත්‍ය දර්ශනය කියලා හිතාගෙන අනිත්‍ය සංඥාව මතු කරලා දේවල් වහලා දානවා. ඒ කිව්වේ උදාහරණයක් හැටියට මම පෙර දිනකත් සිහිපත් කළා. අපි ගල් වෙනක අවුරුදු 5ක් විතර භාවනා කටයුතු කරන්නට යොමු වෙලා හිටියා. ඉතින් දවසක් කටින පින්කමක් දවසක මම උදෑසන හොඳට අතුපතු ගාලා තියලා උදේම මම පින්න පාත වැඩියා. එදා කටින පින්කම දවස. දවල් තමයි කටින පින්කම තියෙන්නේ. අම්මා කෙනෙකුයි දුවකුයි උදෙන්ම ඇවිල්ලා පින්කමට ගියා. එතකොට මම ගල්ලෙන්නේ නැහැ. මම පින්න පාතේ ගිහින්. මම පින්න පාතේ ගිහිල්ලා එනකොට අර අම්මයි දුවයි ගල්ලෙන්නේ එළියේ ඉන්නවා. අර අවට සිරිනරන්නේ. දැන් එතන ඒ පොකුණේට පන්සලේ ඉඳලා කිලෝමීටරයක් එකමාරක් විතර දුරින් තියෙන්නේ. ඒ ප්‍රදේශයේ එහෙම ගල් වෙනක් තියෙනවා කියලා හිතන්නවත් බෑ. එතනට ගියාම හරි පුදුම හිතෙනවා. ලොකු ගල් වෙනක්. ඊට පස්සේ වටපිටාවත් හැරෙම රබර් වත්තක් තියෙන වටේටම ඒ ඒ ගලේ ඉස්සරහෙන් අර වැල් වගේක් එල්ලිලා තියෙනවා. ඉතින් බිම වැලිය අතුරලා සක්මන් මළුව ඒව අතුපතු ගලා පිරිසිදු කරාම උදේ පාන්දර අර ගස් සස්යෙන් ඉරේලිය වැටිලා හැරෙම චමත්කාර දනක දර්ශනයක් මෙතන ගොඩනැගෙනවා. දැන් අර අම්මන්ට මේ පරිසරය දකිනකොට හැරෙම සතුටක්. දැන් මම ආපු ගමන් කියාගෙන කියාගෙන යන්න පටන් ගත්තා. අනේ හාමුදුරනේ මේ වගේ දැනක මෙහෙම ගල් වෙනක් තියනවා කියලා හිතන්නවත් බෑ. අනේ ඔබ වහන්සේට මෙහෙම තනක් ලැබිච්ච එක කොච්චර වටිනවද භාවනා කරන්න නම් හරීම වටින තනක්. හරීම නිස්කලංකයි. උදේට හරීම ලස්සන. දැන් ඔහොම කියාගෙන කියාගෙන ගියා. නොනවත්තා. කියාගෙන ගිහින් එකපාරටම නැවැත්තුවා. නවත්තලා කියන්න පටන් ගත්තා. ඒ වුණාට ඉතින් මේ දැකපුවත් ඔක්කොම අනිත්‍යයි මේ දැකපු අහත් අනිත්‍යයි මේ හිතපු හිතුවිල්ලත් අනිත්‍යයි මේ සියල්ලම අනිත්‍යයි කියලා කපාට නරත්තුවා දැන් එවල එකවරක් මට තේරුන්නේ මොකද්ද මෙයා මට උනේ කියලා. නෝ මට ඕක නැවත නැවත මනසේ මට සිහිපත් වුණා මොකද්ද ඇත්තටම මෙතන උනේ කියලා. ඊට පස්සේ මම නැවත නැවත කල්පනා කරනකොට තමයි මොකක්ද ඇත්තටම මෙතන සිද්ධ වුනේ කියලා වැටහුනේ. දැන් ඒ අම්මා මේකේ තියෙන විචිත්‍රත්වය කතා කරගෙන කතා කරගෙන ගියා. එහෙම යනකොට ඒ අම්මට එකපාරට දැනුණා දැන් මේ කාමච්ඡන්දයට නේද මම වහල් වෙලා තියෙන්නේ. දැන් මේ ඉන්ද්‍රයන්ට ප්‍රියමනාප දේ නේද දැන් මම මේ වර්ණනා කරමින් ඉන්නේ. ඒක සුදුසු නෑ නේද? ඒක අකුසලයක් නේද? ඒක ක්ලේශයක් නේද කියලා සිහිපත් වෙනකොටම එතනින් එහාට ගත්ත අනිත්‍ය සංඥාව අරගෙන ඔක්කොම වැහුවා. බලන්න. දැන් අපිට හිතෙනවා ඒ අම්මා අනිත්‍ය සිහි කළා කියලා. ඒ අම්මාට මොකක්ද මේ ඇත්තටම අනිත්‍ය දැක්ක නෙමෙයි. අනිත්‍ය සිහි කළා නෙමෙයි. අර පුරුදු කරගෙන ඉන්න ඇබ්බැහියෙන් අනිත්‍ය සංඥාව මතු කරලා අර Tamanට දැක ගන්න තිබිච්ච ඔක්කොම වහලා දැම්මා. ඇත්තටම එතනදී දකින්නවා නම් දකින්න උත්සාහ කරන්න ඕන. දැන් මගේ මනසේ මේ කාමච්ඡන්දයයි ඇති වෙන්නේ. එතකොට අර සතිපට්ඨාන භාවනාවේ ධම්මානුපස්සනාවේ පළවෙනි කොටසනේ නීවරණ කාණ්ඩ නීවරණ කාණ්ඩයේදී කියනවා තමන්ගේ සිතේ කාමච්ඡන්දයක් ඇති වෙනකොට මගේ සිතේ මේ කාමච්ඡන්දයයි මතුවනේ කාමච්ඡන්දේ නැතිනම් නැති බව, තියෙනවා නම් තියෙන බව. උපදිනකොට උපදින බව. ඒ උපදින්නට අදාළ හේතු ප්‍රත්‍ය. ඒ හේතු ප්‍රත්‍ය කොහොමද වෙනස් කරන්නේ? ඒක කොහොමද නිරුද්ධ කරන්නේ? නිරුද්ධ කරලා නැවත නොහට ගන්න ආකාරයෙන් පවත්වන්නේ කොහොමද? ඒකයි සැබෑ විදර්ශනා. දැන් මේ අම්මා හිත දිහා බලන්න ඕනකමකුත් නැහැ. අනිත් දෙයක් විදර්ශනා කරන්න ඕනකමකුත් නැහැ. අර සංඥාවෙන් අර ටික ඔක්කොම වහලා දැම්මා. නෑ මම එහෙම කෙලස් වලට වසඟ වෙන කෙනෙක් නෙමෙයි වගේ ලෝකයට අඟවන්නට උත්සාහ කළා මිසක් සමනය කරන්නට උත්සාහ කළා මිසක් එතන විදර්ශනාවක් නැහැ. ඉතින් අපි මේ අනිච්ච සංඥා අනත්ත් සංඥා ආදී පුහුණු කරගෙන යනකොට සමහර වෙලාවට ඔන්න ඔය පටලවිල්ල ඇති වෙන්න පුළුවන්. මොකද්ද පටලවිල්ල? අනිත්‍ය මෙනෙහි කරනවා කියලා හිතාගෙන අනිත්‍ය සංඥාවෙන් අරමුණ වසා දැමීම. ඒකෙන් අපට පාඩුවක් සිද්ධ වෙනවා. අලාභයක් සිද්ධ වෙනවා. මොකද්ද අලාභය? එතෙන්දී දැකගත යුතු දේ දැක ගන්න අවස්ථාව නැතිව. අනිත්‍ය කියන්නේ විදර්ශනාවට පාදක වෙන කරුණක්. හැබැයි අපි එතෙන්දී සමත ක්‍රියාවලියක් කරන්නේ. අර මනසේ කාමච්ඡන්දේ වහලා දාන්නටයි එතන ඒ අනිත්‍ය සංඥාව උදව් කරගන්නේ. එනිසා එතුමිය එහෙම හරි හිත බේරා ගැනීම වැරද්දක් කියලා කියනෝ නෙමෙයි. දැන් මේක මේ උදාහරණය කිව්වේ ඒ මෑණියන් කරපු දේ වැරදි කියන්නට නෙමෙයි. ඒ පමණකින් හරි ඒක තේරිලා අනිත්‍ය සංඥාවෙන් ඒක වෙනස් කරගත්තු එක හොඳයි කියලා කියන්න පුළුවන්. හැබැයි එතුමිය ඒ අනිත්‍ය සංඥාව හරහා ක්‍රියාත්මක කළේ සමත ක්‍රියාවලිය. වසා දැමීම. අරමුණ යටපත් කිරීම. එතකොට එතුමිය අනිත්‍ය වැඩුවා වගේ අදහසක් තිබුණාට අනිත්‍ය වඩලා නැහැ අනිත්‍ය දැකලා නැහැ අනිත්‍ය කියලා කියන්නේ හටගත් ධර්මයේ බිඳීම. ඒ හටගත් ධර්මයේ බිඳීම දැකගත යුතු කාරණයක්. ඒක ප්‍රත්‍යක්ෂ කළ යුතු කාරණයක්. තමන්ගේ දුර්වලකමක් වහලා දාන්නට පාවිච්චි කළ යුතු කාරණයක් නෙමෙයි. එනිසා අන්න ඒ වගේ අනිත්‍ය සංඥාව අපි ප්‍රගුණ කළ යුතුයි. ඒක අවශ්‍යමයි. හැබැයි එහෙම ප්‍රගුණ කරනකොට අපි තේරුම් ගන්නට ඕන අනිත්‍ය සංඥාව කුමක් සඳහාද? අනිත්‍ය වටහා ගන්නටයි. අනිත්‍ය වටහා ගන්නේ කුමක් සඳහාද? අනිත්‍යයි කියන දැක්ම තුල පිහිටා සිටින්නටයි. එතකොට මේ දැක්ම මතු කර ගැනීමයි අවශ්‍ය. දුර්වලකම් වසා දැමීම නෙමෙයි. ඒ අවබෝධයේ ඇතුව ඕන අනිත්‍ය සංඥා ප්‍රගුණ කරනවා. දැන් අපි අර උදේ ධර්ම දේශනාවේදීත් පැහැදිලි කළේ කාය විවේකයේ කුමක් සඳහාද? චිත්ත විවේකයේ සඳහා. චිත්ත විවේකය කියන්නේ නීවරණයටපත් කිරීම. නීවරණයටපත් කිරීමට උදව් වෙන්නේ නැතිනම් ඒ මනුස්සයා වැඩ කරන්න නැතුව හිටියයි කියලා අති වැඩක් නැහැ. නිකන් අලස වෙනවා විතරයි. එතකොට කය දුර්වල වෙලා ලෙඩ රෝග වැඩි වෙනවා විතරයි. ඒ නිසා කයට විවේකයේ අවශ්‍ය වෙන්නේ නීවරණ යටපත් කරමින් චිත්ත විවේකයේ සඳහා. හැබැයි චිත්ත විවේකයේ උපදවා ගත යුත්තේ කුමක් සඳහාද? ඒ පිළිබඳව සුඛාස්වාදයෙන් ඇලෙන්නට බැඳෙන්නට උපාදාන කරන්නට නෙමෙයි උපදි විවේක සංඛ්‍යාත කෙලස් පහාණය කිරීම සඳහා. අන්නේ දැක්ම ඇතිව පුහුණු කළොත් තමයි කාය විවේකයෙන් චිත්ත විවේකයට චිත්ත විවේකයෙන් උපදි විවේකයට අපට අනුපිළිවෙලින් නිර්වාණගාමිනී මාර්ගයේ ඉදිරියට ප්‍රගුණ කරන්න පුළුවන්. එහෙම නොවුනොත් අර හැම පියවරකම අපි නවතින්නට පුළුවන්. ඒ නිසා අනිත්‍ය සංඥාව අපි පුහුණු කළ යුතුමයි කුමකටද? නিত্য සංඥාවෙන් සිත නිදහස් කරගන්න. නিত্য සංඥාවෙන් සිත නිදහස් කරන්නේ කුමටද? අනිත්‍යයි කියන බව වටහා ගන්නට අනිත්‍යයි කියන බව වටහන්නේ කොමටද අනිත්‍යයි කියන දැක්ම තුල සිත පිහිටුවා ගන්නට අන්නේ අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්නට මේ අනිත්‍ය සංඥාව ප්‍රගුණ කරනවා කියන දැක්ම ඇතුව අනිත්‍ය සංඥාව පුහුණු කළොත් ඒ නිර්වාණ ගාමී මාර්ගයට උපකාර වෙනවා. අනෙකුත් සංඥාත් එහෙමම තමයි. එහෙම නැත්නම් ඒවා හුදෙක් සංඥා මාත්‍රවලට සීමා කරගෙන අපි ඒක දේවල් වසා දැමීමේ උපාය මාර්ගයක් හැටියට පාවිච්චි කරන්න පුළුවන් අපි නොදැනුවත්වම. ඊළඟට අහලා තියෙනවා පටිච්චසමුප්පාදයට අනුව විමසන විට මේ රූපය සතර මහා ධාතුන් උපාදාය රූපත් එකතුවෙන් සතර මහා ධාතු ආහාර වශයෙන්ගෙන කවදා හෝ සතර මහා ධාතුවට එකතු වන බව වැටහේ. ඇස සතර මහා ධාතු බාහිර රූප සතර මහා ධාතු නාම රූප දෙකක් නිසා ආයතන හරහා සිත් බිදි බිදි යයි. පෙනීම යනු සිතක් පහළ වීම යයි මානසිකාරයට දැනේ. අසත් රූපයත් විඥානයත් ස්පර්ශයත් සිත් પરම්පරාවක් බිදි බිදි යන බව දැනේ. වේදනාවට ඇලීම හෝ ගැටීම සිදු වුනොත් තමාගේම සිතට බැඳුණු බව වැටහේ. මෙලෙස නුවණින් මෙනෙහි කිරීම හරිද වැරදිද වැරදි ඇතොත් නිවැරදි කර දෙනමින් කරුණාවෙන් එතකොට දැන් මෙතන තියෙන්නේ මේ මේ ප්‍රකාශය ප්‍රකාශයක් හැටියට වැරදි නෑ නමුත් ගැටලුව තියෙන්නේ මේ කරන ප්‍රකාශනය තුල Tamange සිත පිහිටුවා ගන්නට පුළුවන් එතකොට අපිට දැන් මේ දහම් කරුණු නැවත නැවත ධර්මදේශනාවකින් ඇහුවහම පොත්පත් වලින් කියවුවහම අපිට යම් අදහසක් තියෙනවා මෙන්න මේකයි වෙන්නේ කියලා. ඒක වටිනවා. දැන් සමහරුන්ට එහෙම අදහසක්වත් ඇති කරගන්න බැරි. මොකද්ද මේ වෙන්නේ කියලා තේරෙන්නේ දැන් මේ කියන කෙනාට මෙතන වෙන්නේ මේකයි කියන යම්කිසි අදහසක් තියෙනවා. දැන් උත්සාහ කරන්න ඕන ඔය අදහස සිහියෙන් නුවණින් ප්‍රකට කරගන්න. ඉන්ද්‍රියන් බාහිර අරමුණුත් එක්කලා බද්ධ වෙලා ඒ ආයතන ඔස්සේ මේ ක්‍රියාවලිය සිද්ධ වෙනකොට මෙහෙමයි මේක සිද්ධ වෙන්නේ කියලා සිහියෙන් නුවණින් දකින්නට අන්න ඒකටයි මේ සතිපට්ඨානය අපි භාවිතයට ගන්න. ඒ සඳහායි සිහිය පුහුණු කරන්නේ. දැන් අපිට සුතමය ඥානයක් තියෙනවා, චින්තාමය ඥානයක් තියෙනවා. ඒ ඇසූ දේ හිතලා කල්පනා කරලා ගලපලා තව කෙනෙකුට කියා දෙන්න පුළුවන්. දැන් මේ මම කරන්නේ ඒ ටික තමයි. සුතමේ ඥානය, චින්තාමේ ඥානයක් බවට පරිවර්තනය කරලා ඒ චින්තාමේ ඥානය වචන හරහා අනිත් අයට දැනුමක් හැටියට ප්‍රදානය කරනවා. එතකොට ඒ චින්තාමේ ඥාණයෙන් ඔබට ගිහිල්ලා මට පුළුවන් නම් මේ කියන මොහොතේ හෝ වෙනත් අවස්ථාවක මගේ ගත සිත ක්‍රියාත්මක වෙන රටාව හේතුඵල වශයෙන් ත්‍රිලක්ෂණ වශයෙන් චතුරාර්ය සත්‍ය වශයෙන් විනිවිද දකින්නට ඒකයි මගේ භාවනාව වෙන්නේ. එහෙම නැත්නම් මේ පැහැදිලි කිරීම නෙමෙයි. මේ පැහැදිලි කිරීම අනිත් අයට ප්‍රයෝජනවත් වෙනවා. ඒ නිසා අපි කාටත් සුතමය වශයෙන් දේවල් අහලා තේරුම් ගන්න යම් ප්‍රමාණයකට පුළුවන්. චින්තාමය වශයෙන් දේවල් හිතලා වටහා ගන්නටත් යම් ප්‍රමාණයකට පුළුවන්. අමාරුම කොටස තමයි සිහි නුවණින් එහි පිහිටා සිටීම. සිහිනුවණින් ඒවා ප්‍රත්‍යක්ෂ කිරීම. ප්‍රත්‍යක්ෂ කළා කියලා කොහොමද දැනගන්නේ? ඒ ධර්මතා හමුවේ සැලෙන්නේ නැතුව, වෙනස් වෙන්නේ නැතුව, විකෘති වෙන්නේ නැතුව. එතකොට දේවල් පිළිබඳව විකෘති වෙන්නේ නැතුව ඉන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා. උපේක්ෂාව ඇති කරන්නට පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා. පළවෙනි ක්‍රමය තමයි අඥාන උපේක්ෂා. දෙවෙනි ක්‍රමය තමයි සමාධි උපේක්ෂා. තුන්වෙනි ක්‍රමය තමයි ඥාන සංප්‍රයුක්ත ප්‍රඥා උපේක්ෂාව. අඥාන උපේක්ෂාවයි කියලා කියන්නේ දේවල් තේරෙන්නේ නැති වෙනකොට වැටහෙන්නේ නැති වෙනකොට ඒවා අවධානයට ගන්න නැති වෙනකොට මිනිසුන්ට ලෝකේ ප්‍රශ්න තිබුණා කියලා 아무තු අමාරුවක් නැහැ හොඳට කාලා බීලා නිදා ගන්න පුළුවන් කිසි චිත්ත පීඩාවක් නැත. ඒ මිනිසුන්ට මානසික ආතතියක් නැහැ චිත්ත පීඩා මොකුත් නැහැ තියෙන දෙයක් කාලා නිදා ගන්නවා. රට ලෝකේ කන පිට හැරුණා සාසනයට මොනවා වුණා ඒවා අදාළ නැහැ. ඇයි අදාළ නැත්තේ? ඒවා ගැන හිතන්නෙත් නැහැ, ඒවා ගැන කල්පනා කරන්නෙත් නැහැ, ඒවා දන්නෙත් නැහැ. එහෙම දේවල් මොකක්වත් නැහැ සංඥාවක් ඒ. සංඥා ගන්න නැත්තම් ඒ පිළිබඳව සිත් පහළ වෙන්නට විදිහක් නැහැ. සිත් පහළ වෙන්න නැත්තම් ඒ කියන්නේ අමාරුවකුත් නැහැ. අන්නාරේ වෙනත් භාෂාවකින් බැන්නන් පස්සේ අපිට වචන තේරෙන්නේ නැහැ. ඉතින් අර ඉරියව් වලින් අපිට පොඩ්ඩක් මේ මට විරුද්ධව කතා කරනවා වගේ දැනුනොත් ඇරෙන්න සෞම්‍ය විදිහට බැන්නොත් එහෙම අර අපේ පාර්ලිමේන්තුවේ ඉන්න සමහර ඇමතිවරු අර හාමුදුරුවන්ට වැඳගෙන බණින්. ඒතර බලා ඉන්න මනුස්සයට පේන්නේ මේ බණිනවා කියලා. වැඳගෙන ඉන්නවා තමයි මේ. දැන් අර මනුස්සයා අසභ්‍ය වචන කිය කිය බණිනවා. ඉතින් එහෙම බැන්නොත් නොතේරෙන භාෂාවකින් බැන්නට කමක් නැහැ. එතකොට ඉරියව්ව වැඳගෙන භාෂාව තේරෙන්න. එතකොට ඉතින් අපි ගරු කළා කියලා හිතාගෙන ඉන්නවා. හැබැයි ඉරියව්ව වැඳගෙන හිටියත් තේරෙන භාෂාවෙන් අසභ්‍ය වචන කියන්න පටන් ගත්තාම ඒකේ පිළිබඳව මේ කිව්වේ මේකයි කියලා වැටහුණු ගමන් අපිට ඒ පිළිබඳව සිත් පහළ වෙනවා. සිත් රිදීම් ඇති වෙනවා. එතකොට අපට එතනින් එහාට ඒ සංඥා ගත්තොත් ක්‍රියාත්මක වෙනවා. මම මම කියලා ඒ කියන්නේ මටයි මේ බැන්නේ. මෙහෙම මෙහෙම සිද්ධ වුනේ මේ මටයි කියලා හිතනවා. හදාගෙන ඉන්න නිසා. හැබැයි ඉතින් ඒක අපිට තේරෙන්නේ නැත්තම් මම කියන කෙනාත් අපි හදාගෙන ඉන්නවා. මමත් වෙන්නතුව නෙමෙයි. හැබැයි තේරෙන්නේ නැත්තම් අපිට තරහ එන්නේ නැහැ. ඒතකොට ඒ තරහ එන්නේ නැත්තේ අපේ මනස පුහුණු කිරීම නිසා නෙවෙයි ප්‍රඥාව නිසා නෙවෙයි සමාධිය නිසා නෙවෙයි විදර්ශනාව නිසා නෙවෙයි ඒ මිනිහට ඒක තේරෙන්නේ නැහැ. එතකොට එතනදී උපේක්ෂාවක් පිහිටනවා. ඒකට කියන්නේ අඥාන උපේක්ෂාව අවිද්‍යාවම තමයි. ස්වාමීන් වහන්සේ විසාකා මහත්මයාව දුරට කිව්වනේ. ආ එතන ඊට වඩා වෙනස් කාරණේකුත් තියෙනවා. දැන් අපට සිද්ධ වෙනවා දැන් ওই විදිහට බාහිර කාරණා ඇතුළට සිහියෙන් නොගෙන ඉන්නත් පුළුවන්. නුවණින් නොගෙන ඉන්නත් පුළුවන්. තේරෙන්නේ නැතිකම නිසා නොගෙන ඉන්නත් පුළුවන්. ඉතින් තේරෙන්නේ නැතිකම නිසා නම් නොගෙන ඉන්නේ. එතන තියෙන්නේ අඥාන උපේක්ෂා. ඒක මතක තියාගන්න ඕන නම් නිකන් මතක තියාගන්න කර මීහරක් පාර යනවා වගේ. දැන් තාර පාරවල සමහරට මීහරක් දක්වගෙන යනවා. පිටිපස්සෙන් වාහන ඇවිල්ලා හෝන් ගහනවා සද්ද වගේ වගක් නැහැ. ඔය කම්පට සලසලා වලිගේ වනවන මල මුත්‍ර හරහලා අර යන විදිහටම යනවා. දැන් අපි පාරේ යනකොට පිටිපස්සෙන් ඇවිල්ලා වාහනයක් හෝන් ගැහුවොත් එහෙම අපිට. අපිට නිකන් ඒ වෙලාවේ ලොකු බයක් ඇති වෙනවනේ හැප්පෙයි මේ ඉක්මනට අයින් වෙන්න ඕන කියලා. හැබැයි මේ හරකට එහෙම බවක් එච්චර පේන්නේ නැහැ. ඒතකොට ඇයි ඒ? උ සමාධිය දියුණු කරලාද විදර්ශනාව දියුණු කරලාද සති සම්පජාඤ්ඤය දියුණු කරලාද නැහැ ඌට තේරෙන්නේ නැති නම් මේක මෙන්න යනවා තුරු. එතකොට මිනිස්සු තුලත් එහෙම උපේක්ෂාවන් ඇති වෙනවා. ඒක අඥාන බව පාදක කොට. එතකොට දෙවැනි උපේක්ෂාව තමයි සමාධි උපේක්ෂාව. චිත්ත ඒකාග්‍රතාවය දියුණු වෙනකොට අපේ සිත් තුළ උපේක්ෂා ගුණයක් ඇති වෙනවා. ප්‍රධාන වශයෙන්ම ඒක අපට ප්‍රකට වෙන තැනක් තමයි චතුර්ථ ධානය. චතුර්ථ ධානයේදී උපේක්ඛා ඒකාග්‍රතාව. ඒකාග්‍රතාවේ ඉහළම මට්ටමට යද්දී උපේක්ෂාව ඇති ඒ සමාධි උපේක්ෂාව. අපි මේ විදර්ශනාව තුලින් ගොඩනගන්නට උත්සාහ කරන්නේ විදර්ශනා උපේක්ෂා. ඒ කියන්නේ සාධකයේ පෙනෙනවා, ඵලය පෙනෙනවා, හේතුප්‍රත්‍ය පෙනෙනවා, ඒවැ ගති ලක්ෂණ පෙනෙනවා හැම දෙයක්ම ප්‍රඥාවෙන් වැටහෙනවා. හැබැයි ඒවා වෙනස් කරන්නට පුළුවන් නම් තමන්ගේත් අනුන්ගේත් යහපත පිණිස වෙනස් කරන්න ක්‍රියාත්මක වෙනවා. හැබැයි ඒක වෙනස් කළ නොහැකි නම් කොයිතරම් අනර්ථයක් සිද්ධ වුණා වුණත් වෙනස් කළ නොහැකි නම් උපේක්ෂාවෙන් ඒ දිහා බලන්නට පුළුවන්. එතන ඥාන සංප්‍රයුක්ත උපේක්ෂා කාරණේ වැටහෙනවා හැබැයි වෙනස් කරන නොහැකි. එනිසායි එතන නිහඬ වෙන්නේ. එහෙම නැතුව මඟ හරිනව නෙමෙයි. නොසලකා හරිනව නෙමෙයි. තොරන් මේ විදිහට අපි ධර්මයේ ප්‍රගුණ කරලා දැන් ඒක ප්‍රත්‍යක්ෂ වෙලා කියලා අපිට වටහා ගන්න තියෙන එක ක්‍රමයක් තමයි ඒ කරුණ හමුවේදී අපිට ඥාන සංප්‍රයුක්ත උපේක්ෂාවකින් ඒකට මුහුණ දෙන්න පුළුවන්. ඒ දිහා බලන්න පුළුවන්. ඒකට නොසැලී ඉන්නට පුළුවන්. හැබැයි අඥාන උපේක්ෂාවෙන් නොවේ ඥාන සංප්‍රයුක්ත උපේක්ෂාවෙන්. එතනට දැන් ඒකයි මම මේ මේ පැහැදිලි කළේ අපිට ධර්ම කරුණෝ මේ ආයතනවල ක්‍රියාකාරීත්වය මෙහෙමයි මෙහෙමයි ඒක සිද්ධ වෙන්නේ කියලා අහලා දැනගන්න පුළුවන්. හිතලා කල්පනා කරලා වටහා ගන්න පුළුවන්. අනිත් අයට කියා දෙන්නත් පුළුවන් ඔය සිදුවීම් දාමය හැමෙදී අපිට කොයිතරම් දුරට ඥාන සංප්‍රයුක්ත මනසින් ඒ ධර්මතාවයට ඔරොත්තු දීමේ හැකියාව තියෙනවා. ඒ තමයි පුහුණුවේ ප්‍රමාණය. ඉතින් මේ විදිහට ටික ටික පුහුණු කරන්න වෑයම් කරන්න ඕන. හොඳයි එහෙනම් අද කාල වේලාව අවසන් වෙනවා අපේ ධර්ම සාකච්ඡාව සඳහා කාලය අපි අද ආනාපාන සතිය ගැන වගේම තව අමතර ප්‍රශ්නයක් දෙකකුත් කාල වේලාව තිබුණු නිසා සාකච්ඡා කළා. තවත් අහපු ප්‍රශ්න තියෙනවා. නමුත් අපි ඒවා ඉදිරියේදී සුදුසු අවස්ථාවල කතා බහ කරමු. අදට ධර්ම සාකච්ඡාව සඳහා කාල වේලාව නිමවටපත් වෙන නිසා අපි ධර්ම සාකච්ඡාව නිමවටපත් කරමු. අද දවසෙත් හැමෝම බොහොම ප්‍රයෝජනවත් වෙන ප්‍රායෝගික දහම් ගැටලු විමසා තිබුණා. ඉතින් ඒවා පිළිබඳව සාකච්ඡා කිරීම, ධර්මයේ ශ්‍රවණය කිරීම විශේෂයෙන් ප්‍රඥාව දියුණු වෙන මහ කුසලයක්. මේ ධර්ම සාකච්ඡා පැවැත්වීම තුළින් අපි ජනිත කරගත් කුසලය ඔබ අප හැම දිනාටම සුවසේ නිවන් අවබෝධ කිරීම පිණිස හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.